සම්නිපාතෝ සමවායෝ අයං උච්චති බික්ක වේ කාය සම්පස්සෝ තීති කෞරුණී මහා සංඝරත්නයේ අවසරයි ඉතිපත් වෙච්ච නිවාසික පාසක මාත්‍රු සම්බන්ධ කරගෙන මේ ද්විතීය ද්වයං සූත්‍රය කියලා ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ සංග්‍රහ වෙච්ච සූත්‍රයක් තමයි මේ දේශනා මාලාවට මාතෘකාවෙන් ලැබුවේ. මේ සූත්‍රයෙන් පසුබිම් කරගෙන මාතෘකා කරගෙන පසුගිය වාර තුනක් අපි හිතාක් දුරට ධර්ම කාරණා දේශනාව වශයෙන් ඉදිරිපත් කරගත්තා. අද මේ ආරම්භයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ 4 වෙනි පැයටයි 4 වෙනි දේශනාවට. මෙතුආකල් ඉදිරිපත් කර ගන්නාලාද ධර්ම 90 මේ ආයතන කියන එක පුද්ගලයක තුල ක්‍රියාත්මක පැතිරෙන වැඩ පිළිවෙලවල් හයයි කොහොමද සංඥාවක් නැත්නම් ස්පර්ශයක් පහළ වෙන්නේ වේදනාවක් පහළ වෙන්නේ කොහොමද සංඥාවක් පහළ වෙන්නේ කියන කාරණාවයි අපි මේ සුත්තමේ චින්තාමේ වශයෙන් පිරිසිදු කරගන්න විෂද කරගන්න උත්සාහ කරත්තේ එයින් අපේ සූත්‍රයේ මූලික ලක්ෂණයක් වශයෙන් හැම විස්තරයක්ම මේ ඇහ කන නැහැය දිව කය මන යන මේ හය ස්ථානයේ සමාකාරව විස්තර විග්‍රහ ඉදිරිපත් වෙනවා. එයිනොත් ඉස්සල්ලාම ඉදිරිපත් වෙන්නේ සාමාන්‍ය දේශනා විලාසයක් හැටියට මේ අහ සම්බන්ධ කරගෙන චක්කායතනේ සම්බන්ධ කරගෙන නමුත් භාවනා කරන යෝගාවචරයන් වශයෙන්ුත් ඉදිරිපත් කිරීමේ ඇති සංකීර්ණතා අඩු කිරීම වශයෙන්ුත් අපි පසුගිය වාර දෙකේදී ඒ චක්කායතන සෝතායතන ඝාන ආයතන, ජීව ආයතන කියන ආයතන පසු ආයතන හතර පහු කරගෙන මේ කාය ආයතනේ තමයි ඉතරක් තියාගත්තේ. <clears throat> මොකද ඒ කාය ආයතනේ වැඩපිළිවෙල බොහොම ගොරෝසුයි. කාටත් ආධුනිකයෙකුට අල්ලා දැන ගැනීම, අවබෝධ කර ගැනීම පහසුයි. ඒ විදිහට අපි කාය ආයතනය සම්බන්ධ කරගෙන භාවනා යෝගාචරයක් වශයෙන් පරියංකේ ඉඳගෙන කරන භාවනාව සක්මන් කරමින් ඇවිදිමින් කරන භාවනාව එදිනෙදා කටයුතු වලදී සිහියෙන් සතියෙන් ගත කිරීමෙන් කරන භාවනාව කියන මේ තුනෙමුත් වැඩි අත්දැකීමක් එනත වැඩි සමාධියකින් සතියෙන් යුක්තව අත්දකලා තියෙන මේ පරියංක භාවනාවට සම්බන්ධ කරගත්තාම අපේ කතාව විශේෂයෙන්ම මේ පිරිසට හෝ තේරුම් කරගන්නට සරලව තේරුම් කරගන්න පහසුවක් අත්දකින්න. <clears throat> අපි ඒක ගත්තේ මේ ආනාපානෙ සම්බන්ධ කරගෙන. ඒකම මේ ඉම්බිමැකිලින් භාවනාව සම්බන්ධ කරගෙන ගන්න පුළුවන්. ඒ වාගේම මේ සක්මන් භාවනාවෙත් ගන්න පුළුවන් එදිනදා කටයුතු වලදීත් ගන්න පුළුවන් <clears throat> ඉතින් මේ දේශනාව ඉදිරියට පැතිරෙනකොට ඒ පරියංග භාවනාවේ සක්මන්ට සක්මණින් එදිනෙදා කටයුතු වලට ඒ එදිනෙදා කටයුතු වලින් කායානුපස්සනාවෙන් කනතං කාය ආයතනෙ චක් ආයතනෙට සෝත ආයතනෙට ගාහන ආයතනෙට ජීව ආයතනෙට මන ආයතනෙට පැතිරෙන හැටි ආදී වශයෙන් එක එක නාටකින් දහසක් නයි මේක විස්තර විභාග වශයෙන් තේරුම් ගන්න පුළුවන්. අපි වරින් වර එව්වත් අතගාමින් තමයි යන්නේ මේ දේශනාවේ තියෙන ප්‍රායෝගික පැත්තත් ඒ වගේම මූලධර්ම පැත්තත් වඩා සම්බන්ධ කරන්න අවශ්‍ය නිසා එදා අපි ඉදිරිපත් කරගත්ත මේ අදත් ඉදිරිපත් කරගත්ත පාඩය යංකෝ භික්කවේ ඉමේසං තින්නං ධම්මානං සංගති sannipāto samavāyō අයං උච්චති භික්කවේ කාය සම්පස්සෝ කියලා පාඩේ මේක මේ කායානුපස්සනාව නැත්නම් කායා යතනය ඉදිරිපත් කරගත්තොත් ඉමේසං තින්නම් ධම්මානම් කියලා සඳහන් කරන්නේ කාය අප්‍රසාදයක් ආස්වාස හෝ ප්‍රසවාස උලංගරලත් නැත්නම් කායේච පටිච්ච පොට්ටබ්බේත උප්පජ්ජති කාය විඥාන කාය විඥානයක් කියන මේ තුන යම් තැනක සසඤ්ඤිම්මි සමනකේ කියන විදිහට මනස සහිත යහඥාව සහිත කය නොමැරිච්ච අවදියෙන් තියෙන කය තියෙනවා. නැත්නම් ඒකට ප්‍රසාද කය කියලා කියනවා. කය ප්‍රසාදව තියෙනවා. ඒකට කයට මොනවද වැටිච්චාම දැනගන්න පුළුවන් තරම් අවදි භාගයෙන් යුක්ත කයක්. ඒ කයට පටිච්ච පොට්ටබ්බේච ඉදිරිපත් වුණා වූ ආපාදගත වුණා වූ ස්පර්ශයක් තියෙනවා. එක්ක බිම්බීමක් හැකිලීමක් එහෙම නැත්නම් හුලඟේ නාසිකාග්‍රේ නාස්පුඩු පුරාගෙන යන ආස්වාද ප්‍රසවාස උලංගල්ල එහෙම නැත්නම් අපි හිතමු මේ සීතල හුලං <clears throat> නිර්වත් කයේ වදිනවා එහෙම නැත්නම් අපි ඉඳගෙන ඉන්නකොට ඉන්න ආ වූ ආසනය ඒ ඒ තැන්වල හැපෙනවා එහෙම නැත්නම් අත් දෙක අත් දෙකේ එකිනෙකා වදිනවා ඒ අත් දෙක පයේ එහෙම නැත්නම් තමන්ගේ කයේ වෙන තැනක වදිනවා මොන හරි ඕ මේ අත්දැකීමට අවශ්‍ය වෙනවා පොට්ටබ්බය මෙතනදී පටිච්ච පොට්ටබ්බේ වශයෙන් එළඹිච්ච ආපාතගත වෙච්ච පොට්ටබ්බේ වශයෙන් සඳහන් වෙනවා. ඒ සඳහන් වෙනකොට ඒ ආස්වාස ප්‍රසවාසය අපි ගනිමු නිදර්ශනයක් වශයෙන් ඒ ආස්වාස ප්‍රසවාසයට හිත ගියා කියලා කියන්නේ. එතන කාය විඥානේ පහළ වුණා කියලා කියන්නේ කයේ අනිකුත් තැන් වලින් මතුවෙනා වූ ඒ පොට්ටබ්බ පහස මේ වැඩිවීමට වඩා ආස්වාද ප්‍රසආසයේ විෂද වුණා ප්‍රකට වුණා කියලා. ශබ්ද වේදනා හිතවිලි බාධා නැති වුණා කියලා. ඉතින් එතකොට ආස්වාද ප්‍රසආසයේ හිත ගියා කියලා කියන්නේ හිත ආස්වාද ප්‍රසආසයේ පිහිටියයි කියලා කියන්නේ ඕකට තමයි කාය විඥානය කියලා කියන්නේ. දැන් මම ඉන්නේ ආස්වාද ප්‍රසආසයේ බව දැනගන්නා වූ හිතක් පහළ වෙනවා. කය සජීවී උලන් රැල්ලක් නාස්පුඩු පුරවාගෙන ඇතුල් වෙනවා එනතම් පිට වෙනවා ඒක තමයි ස්පර්ශයේ පොට්ටබ්බේ වාතු විභාවරපත් වෙන්නේ ඒ දෙකට හිත යන එතකොට කායේච පටිච්ච පොට්ටබ්බේච uppajjati කාය විඥානං කියන ඉතින් සරුවඥාන්සේ අද මේ පාඩයෙන් පෙන්වන්නේ ඉමේසන් තින්නම් ධම්මාන මේ කාය ඉන්ද්‍රියත් පොට්ටබ්බේ කියන ඇවිල්ලා වදින හුලම් පාරත් ඒක දැනගන්න හිතත් කියන මේ තුන සංගති එකට ගමන් කරන තාකල් sannipāto එකට එක එකතෙන් එක රැස් වෙන තාකල් සමවායෝ එකට ක්‍රියා කරන තාකල් අයං උච්චති බික්කවේ කාය සම්පස්සෝ ඒකට මම කාය සම්පස්සෙයයි කියමි. ඉතින් ඔන්න ස්පර්ශය අපි අඳුර ගන්න හැටි. ඉතින් මේක අර කලින් කියාපු තාලෙට ඇහැට රූපයක් එනකොටත් ඇහැට හිත ගියොත් එතන ස්පර්ශය. කණ්ඩ සාද්දයක් එකක් දෙයක් ඇවිල්ලා කන පීඩි ගන්නකොට හිත එතෙන්ද ගියොත් ඒ කියන්නේ ඇහැට යන්නේ නැතුව කායට යන්නේ නැතුව කනට ගියොත් එතකොට එතන ස්පර්ශය. ඒ වගේම නාසයේ දිවේ කයේ මනේ කියන මේ හය ස්ථානෙම ස්පර්ශ පහළ වෙන්න පුළුවන්. අපි මේ ප්‍රයෝජනේ සලකලා ඉදිරියෙන් තියාගත්ත මේ කාය සම්පස්සය සංකීර්ණ අර්ථය දෙන්නේ හාත්පස නැත්තම් සොයං කියන අර්ථයෙන් තමයි සම්පූර්ණ නැත්තම් සොයං කියන අදහසෙන් සං සම්පස්ස වෙනවා පස්සේම තමයි සම්පස්සේ කියලා මෙතන සඳහන් කරන්නේ. මෙන්න මේ කාය සම්පස්සය ඇති වුණොත් පමණක් මේක සම්පස්සේ කියලා කියන්නේ සිද්ධයන්නේ ස්පර්ශ කිරීම. ඒකේ නාම පදේ කියනවා මේ ක්‍රියාපදේ කියනවා පුට්ඨෝ ස්පර්ශ කරන්නේ භික්කවේ වේදේති යමක් ස්පර්ශ කරා නම් ඒක තමයි විඳින්නේ. ස්පර්ශ කරොත් පමණයි විඳින්නේ. වේදයට විඳින්නට ආසන්න කාරණා ස්පර්ශය. ඉතින් මෙතනත් බොහොම භාවනාවේම සියුම් වශයෙන් තේරුම් ගත යුතු කොටසක් තියෙනවා. ඇහැට හැම වෙලාවෙම අරගෙන ඉන්න තාක්කල් රූප පේනවා. නමුත් ආනාපානේ කරන දෙක වහගෙනනේ නමුත් ඔය හිතේ තියෙන රූප සමාලාට මතුවේ. කන අපිට වහන්න බෑ. ඒක නිතරම ඇරිච්ච හිලක්. ඒකට නිතරම සද්ද ඇවිලා තට්ටු කරනවා පීඩි ගෑවෙනවා. නමුත් හිත පහළලා තියෙන ආනාපාන සද්ද ස්පර්ශ කරන්නේ. නිසා සද්ද විඳින්නේ නැහැ. ඒ වගේම නාසයට ගඳ සුවඳ දැනෙනවා. ඒ ගඳ සුවඳ ප්‍රකට නැහැ ආනාපාන බලන වෙලාවේදී. දිවට රසයකුත් තියෙනවා. ඒ රසයත් ප්‍රකට වෙන්නේ නැහැ ආනාපානට හිත ගියා. වෙන විදිහට කියනවා නම් කාය විඥානේ නම් පහළ වෙලා තියෙන්නේ චක්ක විඥාන, සෝත විඥාන, ගාහන ජීවහා විඥාන, ජීවහා විඥාන කියනවා නැතුව යනවා. ඒ කියන්නේ ඒවා නැති වුණා කියලා කියන්නේ ඒ වගේ ස්පර්ශ නැහැ. ඒ වගේ වින්දනයක් නැහැ. ඒවා නොවිඳිච්ච නොබින්දි මේ විඳින්න නැති තත්ත්වයටපත් වෙනවා අවලංගු වෙලා යනවා. මේක බොහෝමත්ම මේ සූක්ෂමව සිදුවෙන ක්‍රියාවලියක් මේක භාවනාවෙන් හැර නැත්නම් කවදාකවත් දැක ගන්න බෑ. ඒක නිසා යෝගාවචරය වාඩි වෙනවා. වාඩි වෙලා Taman ඉන්න ඉරියව්වට හිත දාලා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දානවා. ඒ හිත දාම්මා ඒ හිත ගියා ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත ගියා කියලා කියනකොටම යෝගාචරය හුඟක් පැත්තකින් දිනනවා. මොනවද දිනන්නේ? එහෙනම් ඇහැට හිත ගිහිල්ලා නැහැ. ඇහැ දිනලා. කනේ ශබ්ද පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. කනෙන් දිනලා නැහැයෙන් ගඳ සුවඳ ප්‍රශ්නයක් නැහැ. ඒක දිනලා දිවෙන් රස බලන ප්‍රශ්නයක් නැහැ. ඒක දිනලා හිතෙන් හිතවිලි ඇති ප්‍රශ්නයක් නැහැ. ඒක දිනලා. ඒ නිසා අපි කායට හිත ගියයි කියලා කියන්නේ හිතවිලි වේදනා සද්ද නැහැ. එතකොට යෝගාවචරයට අර තියෙන විවේකය හොඳට ධම විචයට විමසුන් නුවණට යොදලා බලුවොත් මෙතනම අපි ප්‍රශ්නේ එක ආයතනයකට කොටු කරගෙන තියෙනවා කාය විඥාණයට ඒ කියන්නේ අනිකුත් විඥාන පහළලා නැති බව යෝගාචර පිළිසිදුව දාන්න. ඇහි හිත නෑ, කනේ හිත නෑ, නායේ නෑ, දිවේ නෑ, මනසේ නෑ. හිත තියෙන්නේ දැන් කයි. මේ බව දැනගන්නත් ධර්මයේ අහලා තියෙන්න ඕනේ. මේ දැන ගැනීම වැදගත් දෙයක් බව දැනගන්න ඕනේ. මේ විදියට හිත පහළ වෙන්න පුළුවන් තැන් 6යි, එච්චරමයි. ඕකටයි මේ සලායතනේ කියන්නේ දැන් මගේ හිත තියෙන්නේ මේ හයෙන් අසවල් එකේය කියලා. ඒ කොටු කරලා දැනගැනීමත් විශාල ලාභයක්. ඒ හැම වෙලාවෙම වෙන්නේ නැහැ. ඉඳගත්තා සමාහට හිතවිලි දිගේ හිත දුවනවා. ශබ්ද වලට බාධා වෙනවා. කයි වේදනා මතු වෙනවා. අපි හිතුවත් මේ ඉඳගත්ත ගමන් ඒව මොනවාක්වත් නැතුව ආනාපාන හිත ගියයි කියලා යුද්ධයක් දිනවා වාගේ. විශාල එකලාශයක් ඇති වෙලා තියෙනවා. ඒක දැනගන්න ඒ ස්පර්ශ චෛතසිකයේ දිගේ බොහෝම ලේසියෙන් තෙන්ට යන්න. දැන් මම ස්පර්ශ කරන්නේ මොන ආයතනයේද? ඇහැද, කනද, නාසයේද, දිවද, කයද, මනද? ආනි ඒක කොටු කරගන්න තමයි කියන්නේ ඉඳගෙන ඉරියවට හිත දාන්නේ කියන්නේ. හිත දාගෙන මගේ හිත දැන් මේ මෙන්න මේ හැපෙන තැන එක්කෝ ඉඳගෙන ඉන්න අඩිය පාදම වැටෙනවා. එහෙම නැත්නම් අත් දෙක අත් දෙක උඩ තියාගෙන ඉන්නවා. අත් දෙක කල උඩ තියාගෙන ඉන්නවා. අත් දෙක කකුල් දෙක උඩ තියා ඉන්නවා ආදි වශයෙන් ස්පර්ශ මොන හරි තේරෙන. එතකොටම අපි දන්නවා දැන් තියෙන්නේ කාය විඥානයේ හිත තියෙන. ඊට පස්සේ කාය විඥානයේ ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් බලන දාපේ හිතමු. ආස්වාද ප්‍රස්වාසයට ගියයි කියලා. ඔන්න එතකොට හැපෙන තැන එහෙ මේ දේවිලක් නැහැ. හරියටම නාසිකාගයටම ගියා. ඉතින් ඒකෙන්ම ආවස්තික වටිනාකම කියලා එකක් තියෙනවා. ඒ අවස්ථාවේ අනිකුත් ඉන්ද්‍රියයන්ට වඩා දැන් නාස්පුඩු පුරා පුරාගෙන පීඩාගෙන හුස්ම රැල්ලේ තමයි ලොකුම ස්පර්ශය ලැබෙන්නේ මේ අවස්ථාවේ මේ චිත්තක්ෂණේ ඒකයි ලොකු දේ ඒකයි මේ ආනාපානෙට පුළුවන් යම් විදිහකට හිතවිලි බලවත් වෙලා විචිත්‍ර වුණා නම් ආනාපාන හිත හිතින්න විචිත්‍ර වෙලච්ච හිතවිලෝට යන. එතකොට මේ අවස්ථාවේ හැටියට හිත තියෙන හිතේ ඉඳගෙන ඉඳ දඟලනවා. බින්දගෙන ඉඳ බෑ. හිතවිලි දඟලනවා. තමහට වේදනා දඟලනවා. කලබල කරනවා. සමහර වෙලාවට සාද්ද කලබල කරනවා. මේ ඔක්කොම කලබල කරනකොට අපි දැනගන්න ඕනේ මේ අවස්ථාවේ හිත තියෙන්නේ අසවල් අසවල් විඥානවල. කයේ හිටියානම් ඔන්න ආනාපානට සුදුසුයි. ඔන්න කාය විඥානේ හිටියා. ඒක නිසා ස්පර්ශය ලබන්නේ රණ්ඩුවකින්. හය පොලක් හය පොලක රණ්ඩු කරලයි එක තැනක ස්පර්ශය දිනන්නේ. ඒක සමහරට චේතනාව අනුව සිදු වෙනවා. සමහරකට අචේතනිකව සිදු වෙනවා. ඔය චේතනා සහිතව සහ චේතනා රහිතව කියන දෙකෙන් බොහෝ කල් දිනන්නේ අචේතනිකව සිදුවෙන දේ තමයි. චේතනා පූර්වකව යෙදුවට හිතින්නේ නැහැ ඌඩල කොට්ටර තිබ්බා වගේ අර චේතනා රහිතව ඉබේ සිදුවෙන දෙයට හිත ඉබේ දුවන. ඒ යන්නේ හේතුවක් සහිතවයි. චේතනා සහිතව කරනවා නම් අමෝරාවෙන් තමයි හිත තියන්නේ. අචේතනිකව කරනවා සංස්කාරිකව සිදුවෙනවා නම් ඒක බොහොම බලවත් කුසලයක්. පොතේ සඳහන් වෙනවා. යෝගෙම හුඟක් yaadayෝ. එනිසා අපි හුඟක්කල් භාවනා කරන්න ඕනේ. පරියන්කෙට ගියාම හිත ආනාපානට ගන්නවත්. ඒකත් පුංචි දෙයක් නෙවෙයි. ආන්නේ විදිහට ගත්තොත් ආනාපානෙට හිත ගත්තොත් අපේ වචනෙන් කියනවා නම් කාය විඥානයේ විඥාන හිතතියේ. එහෙමනම් ඒක විඳිනවා. ඒක වේදනයේ විඳ විඳනයක් ඇති කරගන්න. කාය විඥානයේ හිත ගියේ නැහැ කියලා හිතමු. හිත ගියේ ශබ්ද වලට නම් වේදනාව මේ වලට නම් හිතවිලි වලට නම් ඔන්න හුස්ම දැක්කක් දැක්කෙත් නෑ හුස්ම ගැන විස්තරයක් කියන්න බෑ. අහන්නත් බෑනේ. මොකද යා වාර්තා කරනවා මගේ හිත වාඩි වෙච්ච තැන ඉඳලා හිතවිලි. මගේ හිත වාඩි වෙච්ච තැන ඉඳලා වේදනා සාද්ද වශයෙන්. ආනේ එව්වා නැතුව ආනාපානෙ තිබුණා නම් ඉතින් ගුරුවරයා අහනවා ආනාපානෙ හිත ස්පර්ශ කළා නම් මොනවද වින්දේ මොනවද අත්දැක්කේ මොනවද අත්වින්දේ ඉතින් යම් කිසි කෙනෙක් ආධුනික යෝගාවචර බොහෝ විට ඒ தત્ත්වේ ප්‍රකාශ කරනවා. ඒක මේ පට බේරාගත්තේ නැති නිසා මම ආශ්‍රාස ප්‍රසවාස කරා එහෙම විඳපු දෙයක් නැහැ කියලා. අත්විඳින්නේ නැහැ මම ආනාපාන ගොඩක් කළා හිටියයි කියලා. ඒකක් වෙන්න බෑ මේ සරුවචන සඳහන් කරනවා පුට්ඨෝ භික්ඛවේ වේදේති යමක් ස්පර්ශ කරා නම් වින්දනයක් ලබනවා. වේදනයක් ලබනවා. අත්දැකීමක් ලබනවා අත්විඳීමක් ලබනවා ඒක නිසා අපි ඉන්නේ ආනාපානයේමද කියලා බලන්න අපි කියන වචන අයින් කරමු මම මේ මොහොතේ ඉන්නේ ආනාපානයේද කියලා දැනගන්න සතිය ආනාපානයේ තියෙනවද කියලා දැනගන්න තියෙන හොඳම ලකුණ තමයි ඒක විඳින දේ ඒකෙන් අත්විඳින දේ මට ප්‍රකටද ප්‍රකට නැත්නම් හිත කලකොලයි හිත විඥානේ එක එක තැන්වල දුවනවා එක තැනක නැහැ එක තැනක තියෙනවා නම් ආසන්න කාරණා තමයි ඒක විඳින ගතිය මේ වින්දනයෙන් තමයි අපි ස්පර්ශය තියෙන අසවල් තැනය කියලා දැනගන්නේ. ඉතින් මේ වින්දනේ තැන් තැන් වලට මාරු වෙන සුළුයි. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් හැම තැනට මාරු වෙනවනම් ඒක වින්දනයක්වත් ඊට පිරිසිදු නැහැ. එකක්වත් එකකින් වෙන් කළ දැනගන්න බෑ ඔක්කොම ගොම්මනේ මදාන්ධකාරය දැකපු දේවල් වාගේ මේ කලවම තියෙනවා. අන්නේ කලවම තියෙන තාකල් ඒක භාවිත මනසක් නෙවෙයි භාවනාවක් නෙවෙයි. ඒක තමයි සාමාන්‍ය සනකෙලිය වල ගත කරන කාමභෝගී පුද්ගලයන්ගේ හිත රූපයෙන් සද්දයට සද්දෙන් ගන්ධයට ගන්ධයෙන් රසයට රසයෙන් පහසට පහසෙන් කල්පනාවලට ඔහේ දුව දුව තියෙනවා ඒ කිසිම ශික්ෂණයක් විනයක් නැත්තේ. එහෙම නෑ යෝගාවචරයගේ යෝගාවචරයගේ ශික්ෂණයක් විනයක් තියෙනවා ඉන්නේ අහවල් තැන කියලා දාන්න. දැනගන්නේ කොහොමද? ඒ වින්දනය තුලින් තමයි. ඉතින් මේ වින්දනය වින්දනය ලැබීම ස්පර්ශයේ තියෙන බාට ප්‍රධානම ආසන්නම කාරණාව ඒ ස්පර්ශය පිළිබඳවයි අද අපි ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ ස්පර්ශයට කලින් තියෙන්නේ කයත් සවිඥානික කයත් පොට්ටබ්බේකුත් කාය විඥානය. මැද තියෙන්නේ ස්පර්ශය. එහා පැත්තේ තියෙන්නේ වේදනාව. තින්නා සංගති පස්සෝ පස්සපච්චය වේදනා කියලා මතුපිණ්ඩික ආදී සූත්‍ර සඳහන් කරනවා. අන්න ඔය තුන මැද වේදනා ස්පර්ශය තියලා බැලුවොත් අපිට පුළුවන් ස්පර්ශ කියන චෛතසිකය වෙන් කරලා පේන එකක් නෙවෙයි. නමුත් මූල ධර්මයේ වාසයේ භාවනාවට අත්උදව්වක් අත්වලක් වශයෙන් වෙන්කොට දැනගන්න. ඉතින් මේ ස්පර්ශ කියන චෛතසිකයේ ලක්ෂණය පෙන්වන්නේ පුසන ලක්ෂණ. ස්පර්ශ කරන ගතිය. පහස ලබන ගතිය තමයි ඒකේ ලක්ෂණය. ඒකට හේතුව ඇහැටත් රූප පෙනීමෙන් පවතිනවා කනටත් නිතරම ශබ්ද ඇහිමෙන් පවතිනවා නැහැයෙත් යම් කිසි ගනුදෙනුවක් සිදු වෙනවා දිවෙත් යම් කිසි ගනුදෙනුවක් සිදු වෙනවා කයෙත් යම් කිසි ගනුදෙනුවක් සිදු වෙනවා හිතේ ධර්මතාව අදිනවා ඒ ඔක්කොම තියේදී එකයි ඉස්මතු වෙන්නේ අන්නේ ඉස්පතු වෙන එක තමයි අපි ස්පර්ශ කරනවා කියලා කියන්නේ අන්තිමව ස්පර්ශ කරනවා කියන්නේත් නැහැ අපි ලණු කෑලි කොහුලණු කෑලි ওই වියතක් විතර ඒවා හිටපු නැත්නම් තේඩා කෑලි ටිකක් අරගෙන බම්බේ මේ ගියනක් විතර අපි ඔක්කොම ගැටයක් ගහලා එක හයක් අරගෙන එක පොලකින් ගැටයක් ගහලා වතුරට දැම්මොත් ඔය ලාණු කැරැල්ලේ එක කොනක ගැටයක් තියෙනවා අනිත් කොන නිදහස්. ඉතින් ඒක දැම්මාම අර නිදහස් කොනේ එක ලාණු කැරැල්ලක් විතර ලාණු පටක් විතරක් මතුවලා තියෙනවා. අනිත් ඒවා වතුර යට යනවා. එකෙන් අල්ලලා ඇද්දොත් ගැටේ නිසා හයම ඇදිලා එනවා. නමුත් වතුරේ මතුවලා පේන්නේ එකයි. එකවරකට එකයි. ආන් ඒ වාගේ අපේ මේ ස්පර්ශ හයටම පණ තියෙනවා. සමිඥානකයි. නමුත් එක වෙලාවකට දිනන්නේ කරන්නේ. කාය විඥානේ දිනුවොත් අනික කාය දනාවට පස් දිනාවට ඉඩ නැහැ. චක්කු විඥානේ දිනුවොත් අනික කච්චයට ඉඩ නැහැ. අන්නේ දිනන එක තියෙන එක තමයි ස්පර්ශ කරුවයි කියලා කියන්නේ. එතකොට අපිට හොඳට පැහැදිලි වෙනවා එකක් ස්පර්ශ කරනවා කියලා කියන්නේ පහක් පච වෙලා. මේකත් භාවනාවේදී පුදුමාකාර විචිත්‍ර භාවයක් අපිට ලං කරලා දෙනවා. අපි එක ආයතනයකින් විදිනවයි කියලා කියන්නේ අනිකුත් ආයතන පහම නිලීන වෙලා, පච වෙලා. වේගකටවත් ඉස්මතු වී ගන්න අවස්ථාවක් නැහැ. විඳින එක දන්නවනේ. ඒ නිසා විදින එක දන්නවා කියවම දෙකක් දාන්න. එකක් තමයි දැන් මේ ආස්වාද ප්‍රස්වාසයේ දෙක නාස්පුඩු පුරවාගෙන පීරාගෙන යන බවක් දන්නවා. එතකොට ඇහි රූප නැති බවත් අපිට ඕන නැහැ. අන්වේ ඥානයේ මාර්ගයෙන් තර්ක ඥානෙන් දැනගන්න පුළුවන්. ස්පර්ශ කරන්නේ නැහැ. ඒ ස්පර්ශයක් නැහැ. කනේ නැහැ, නාසයේ නැහැ, දිවේ නැහැ, හිතේ නැහැ. එනිසා ස්පර්ශය ලැබීමෙන්ම වේදනාවක් වින්දනයක් ලැබීමෙන්ම අපිට දැනගන්න පුළුවන් වෙනවා අනිකුත් පහ ඒ වෙලාවේ ඔබා තබලා තියෙනවා. ඒව ස්පර්ශ කියලා ගණන් ගන්න. ඒව ධර්මයේ ස්පර්ශ නෙවෙයි. නේද? පුසන ලක්ෂණේ නෑ ඒකේ. ඒවට ආයුතු මේ මේ ඕන කරන අඩුම කඩුම තේරෙම තියෙනවා. නමුත් අර කියන ආවස්තික වටිනාකම මේ opportunity අවස්ථාව නෑ යාට. ඒක ඒක නිසා මේ පැත්තකට වෙලා තියෙනවා. ඊගා චිත්තක්ෂණේ ඉන්න පුළුවන් ඒක වෙනම දෙයක් මේ චිත්තක්ෂණ එකක් විඳිනවයි කියලා කියන්නේ අනිත්‍යව විඳින්නේ නැහැ. ඒ සෑතන පුසන ලක්ෂණේ නැහැ. පුසන ලක්ෂණේ තියෙනවා නම් සංඝටන රස ආයකිනේක අතර ගැටීම සිදු වෙනවා. ඒ තමයි ආකෘත්‍ය ඇති කරලා දෙන්නේ ඇහැ අපි ගමු දැන් කයම අරගත්තා අපි ලේසි එකම ගත්තම අරමුණ කායයටම නැවතත් වායෝ පොට්ටබ්බ ධාතු ඇවිල්ලා වැඩිම ඒකම කරලා කරලා දෙනවා ස්පර්ශය තියෙන කයේන එයා අනිකුත් ශබ්දෙන්ට දෙන්නේ නැතුව වේදනාවෙන්ට දෙන්නේ නැතුව රූප වේනනට දෙන්නේ නැතුව කයේම ස්පර්ශය වැඩිම පිණිස කය කය කියන සංවේදී භාවය උපය විවෘත කරගෙන ඉන්නවා අර වාතේ වායෝ ධාතු ඇවිල්ලා වදින තැනටම එතන සංඝටනය එකට ගැටීමටම ඉඩ දීගෙන ඉන්නවා. එතකොට අර ඉස්සල චිත්තක්ෂණයේ ස්පර්ශය පස්ස චිත්තක්ෂණයට මෙහාන ඒ ආයතනයේමයි තියෙන. එතකොට සංඝටන රසය සිද්ධ වෙනවා. ඒක වෙනකොට තමයි තේරෙනවා ඉස්සල චිත්තක්ෂණයේත් ආස්වාද ප්‍රසවාසයමයි වැටුනේ. ආස්වාදේ හෝ ප්‍රසවාසයයි වැටුනේ. දැනුත් ආස්වාද ප්‍රසවාසයමයි වැටෙන්නේ. දැන් ආස්වාදයෙන් ප්‍රස්වාසයට මාරු වුණාට වායෝ ධාතුවමයි ක්‍රියාත්මක වෙන්නේ කාය විඥාණයමයි ක්‍රියාත්මක වෙන්නේ කාය කාය ප්‍රසද්ධියමයි ප්‍රසාදයමයි වැඩ කරන්නේ කියලා ඒ තුන එකට ගමන් කරන බව Tamanට හොඳට වැටෙන්න පටන් දැන් මගේ හිත සද්දෙට දිව්වේ නෑ වේදනාවට දිව්වේ නෑ හිතවිලියට දිව්වේ නෑ දිකටම ඒ ගත්ත ස්පර්ශයේම කාය කයේම සිදුවෙනවා කියලා පදත්තානේ ආසන්න පච්චුපට්ඨානේ ආසන්න Tamanට වැටහෙන ආකාරය තමයි ඒ තුනම එකට ගමන් කරනවා දැන්. ඒක පාවා දීලා ඇහි රූප වලට හිත ගියා නෙවෙයි, කනේ ශබ්ද වලට හිත ගියා නෙවෙයි, එහෙම නැත්නම් අනිකුත් ස්ථාන ගියා නෙවෙයි, දැන් දිගටම ආස්වාද ප්‍රසවාසෙම තියෙනවා කියලා. මේක මහා ආශ්චර්ය වැඩක්. එකම චිත්තක්ෂණය එක චිත්තක්ෂණයල තව චිත්තක්ෂණයල තව චිත්තක්ෂණයල තව චිත්තක්ෂණයකට පහත දිගට පවතිනවා. ඒ විතරක් නෙවෙයි ආශ්වාසයෙන් ප්‍රශ්වාසයට මාරුණයි කියලා සතිය සමාධිය කැඩෙන්නේ දිගට යන ප්‍රශ්වාසයෙන් ආශ්වාසයට මාරුණයි කියලා සතිය සමාධිය කැඩෙන්නේ දිගට යනකොට ඒ වැටහෙන ආකාරයක් තමයි තියෙනවා. ඒ සංගතිය ඒ තමයි අපි දමතක දෙමළව සංගති කියලා කියනවා. සංගති කියන්නේ සංසිද්ධිය. සංසිද්ධිය කණේම නාසයේම කාය ස්පර්ශයේම සිට වෙනවා බව තේරෙන පටන් අර ගන්නවා. එතකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මේ වගේ ස්පර්ශයක් පහළ වෙන්න ගහක ගලක බෑ අභ්‍යවකාශී බෑ ඇලක දොලක ගංගාවක බෑ සලායතනම තියෙනවා සලායතන අතර මේ රණ්ඩුව තියෙන්නත් ඕනේ ඇහත් උත්සාහ කරනවා ස්පර්ශයක් කරන්න දෙන්න. කනත් උත්සාහ කරනවා, නාසයත් උත්සාහ කරනවා, දිවත් උත්සාහ කරනවා, කයත් උත්සාහ කරනවා, හිතත් උත්සාහ කරනවා. මෙයාට තියෙන සමාන ඡන්ද නෙමෙයි. මෙයාට තියෙන්නේ කලින්ම තීන්දු වෙච්ච කර්මානුරූප රුචර්චකම් අනුව පෞරුෂත්වය අනුව තේරෙන ක්‍රමය. නමුත් අපි දැන් සතිය කියන ආලෝකයේ යොමු ආගෙන කයේම කායනපසන වශයෙන් කය අනුව බලනා සුළුව කයෙහි කය අනුව බලනා සුළුව ගත කරනකොට ඔන්න අපිට තේරෙන්න පටන් ගන්නවා ආස්වාසයෙන් ප්‍රස්වාසයට ආස්වාසයෙන් ප්‍රස්වාසයට දිගට ආනාපානෙ සිදු වෙනකොට අපිට ස්පර්ශ චෛතසිකයේ පිළිබඳව යම් විදියක අල්ලා ගැනීමක් වටහා ගැනීමක් කරන්න පුළුවන්. ඒ වටහා ගන්නකොට ආනාපානෙ දියුණු වෙනවා. ඒ විතරක් නෙවෙයි ආස්වාදයේ සහ ප්‍රස්වාසයේ දෙක අතර වේදනාවේ වෙනසත් අල්ලගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ආස්වාද ප්‍රස්වාස දෙකම නැති මැද අවස්ථාවේ වේදනාවක් නැතුව උලංගන දෙනාවක් නැතුව පහසක් නැතුව තියෙන අවස්ථාවක් වැටහෙනවා. ඒ වගේම දිගින් දිගට ආස්වාද ප්‍රස්වාස සිදු වෙනකොට සතුටක් ආස්වාද ප්‍රසවාසයේ කැටි කැටි ශබ්ද වේදනාවට දුවනකොට දුකක් ආදි වශයෙන් උකෝක් දේවල් එතකොට තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ස්පර්ශ චෛතසිකය බොහෝ භාවනා කරනකොට කරනකොට ධර්මානුකූලව මතුවේගෙන එන්න පටන් අරගත්තොත් ඒ කියන්නේ යෝගාවචරක භාවනාවේ දියුණුවටත් සුතමේ චින්තාමේ ඥානවල දියුණුවටත් ඒක හේතු වෙනවා. ඒ විතරක් නෙවෙයි තව කෙනෙකුට කියලා දෙන්න උනත් ස්පර්ශචෛතසික කියන්නේ මේකයි කියලා වචනෙට නගන්න පුළුවන් ගතියක් තියෙනවා. එතකොට ස්පර්ශචෛතසිකය පිළිබඳව දිමිත්තක් ඒක වේ ලිංගයක් ඒ වගේම ඒ වචනෙට නැංගීමේ හැකියාවක් එන්න පටන් ගන්නවා. මේක භාවනාවේදී ආගමික ලෝකේ වැදගත් වුණාට මේ මේක පස්සේ නෙවෙයි භාවනාව දුවන්නේ මේ භාවනාව පස්සේ දුවනකොට ලැබෙන අමතර ලාභය ඒක නිසායි මේ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා මාර්ගයෙන් අපි ඉදිරිපත් කරගන්න බලන්නේ ඒවා අත්වැල් වෙනවා තමන්ගේ භාවනාවට අත්වලක් බවට පත් වෙනවා ඉතින් යම් කිසි වෙලාවක මේ ස්පර්ශය මේ කියන ලද රේඛාව දිගේ යන්නේ නැතුව තව විවිධ චරණ ස්වරූප තියෙනවා. හැතරීම් රටා තියෙනවා. අන්නේම හැතරීම් රටා ඉගෙන ගැනීමත් මේ ස්පර්ශය ගැන ලොකු විසරදකමක් ඇති කරගන්න නැත්නම් ස්පර්ශය යාලු කරගන්න, නතු කරගන්න, වගලා ගන්න හුඟක් උදව් වෙනවා. එකක් තමයි අපි තේරුම් ගත්තේ ආයතන හයෙන් එක ස්පර්ශයක් අපි හොඳට විෂදව දැනගන්නවන අපිට පුළුවන් වෙනවා අනිකුත් ආයතන පහ ඒ වෙලාවේදී අක්‍රීය බව තේරුම් ගන්න. ඒව නිවන් දැකලා බව තේරුම් ගන්න. ඒවයි කිසියම් කෙලෙස් ඉපදීමක් නැහැ. ඒව කිසියම් ක්‍රියාශක්තියක් නැහැ. නිදීන භාවයේ තියෙන බව තේරුම් ගන්න පුළුවන්. ඒතකොට තමයි අර මේ යම්ම වෙලාවක ස්පර්ශය ස්පර්ශ කළාන අනිවාර්යයෙන් මෙතන වින්දනයක් තියෙනවා කියන එකත් යෝගාවචරයට අනිවාර්යයෙන්ම ලකුණක් කරගන්න පුළුවන් බැලුවොත් පේනවා ස්පර්ශ කළොත් විඳිනවා ස්පර්ශ කරලා විඳින්නේ නැහැ කියන්න බෑ. වින්දානම් ස්පර්ශ නොකලයි කියන්න බෑ. නමුත් මේ දෙක හරියට කාරණා කාරණා තේරුම් ගත්තේ නැති එක නකින ආනාපාන හිත තියෙන එක මොනවාක්වත් මට අත්දකින්නේ නැහැ විඳින්නේ නැහැ කියලා කියනවා. මොකද එයා හිතනවා යෝගාචරණය මේ වින්දනේ බොහොම ගොරෝසු ඔළුවේ පොල්ලට ගහන්න පොල්ලකින් ඔළුවට ගහන්නා වාගේ ලොකු එකක් කියලා නෑ. මේ ඇහි නොවන බවට ලකුණක් තියෙනවා. කනේ නොවන බවට ලකුණක් තියෙනවා. දිවේ නොවන බවට ලකුණක් තියෙනවා. නාසයේ නොවන බාට ලකුණක් තියෙනවා. හිතේ හිතවිලි නොවන බාට ලකුණක් තියෙනවා. බොහෝම සියුම්. කොටිම ආස්වාසයේ තියෙන වෙලාවදී ප්‍රස්වාසයේ නොවන බාට ලකුණක් තියෙනවා. ප්‍රස්වාසයේ හිත තියෙනකොට ආස්වාසයේ නොවන බාට ලකුණක් තියෙනවා. ආශ්වාස ප්‍රශ්වාස දෙක මැද නොවන බාට ලකුණක් තියෙනවා. ආනේ ලකුණට හිත ගත්තා කියලා කියන්නේ භාවනාවේ ගැඹුරක්. සතිය ආසන්න වීමක්. සමාධිය තව තවත් ගැඹුරු වීමක්. වම පය තියෙනකොට මේ දකුණ නෙවෙයි මුළු කයේ නෙවෙයි හිත තියෙන වමේමයි කියන්නේ වම පහසක් විඳිනවා. ඊට පස්සේ වම නතර කරපු ගමන් දකුණට හිත යනවා. දකුණු චේතනා පහළ වෙනවා. දකුණ ක්‍රියාත්මක වෙනකොට දැන් වමේ නෙවෙයි දකුණේ මුළු කයෙත් නෙවෙයි කියලා අර වමේ තිබුණු මේ අත්දැකීම විඳීම පහස ඔන්න දකුණට යනවා. ඒ වගේම අපි ඇවිදින්මින් ඉන්න ගමන් පාරට රූපයක් පේනවා අපි හිස් හරවල බලනවා බලනකොටම අපේ ඒ පහස එකපාරට අර මේ පයේ තිබුණ එක කයේ තිබුණ එක මේ ඇහැට ශබ්දෙට යන ඒ සේරම සිද්ධ වෙන්නේ කවදාකවත් එකිනෙකට පටලවිලා නෙවෙයි පටලවිලා තියෙන්නේ මේ හිතන කෙනාගේ පටලවිලි තමයි ඒක පිස්සගෙත් ඕක සිද්ධ වෙන්නේ ක්‍රමයකට. බාලයාගේ ලදරු වගේ සිද්ධ වෙන්නේ ක්‍රමයකට. දේවදත්තගේ සිද්ධ වෙන්නේ ක්‍රමයකට. බුදුහාමුදුරන්ගේ සිද්ධ වෙන්නේ ක්‍රමයකට. අනිත ඔක්කොම හිතනවා මේ ක්‍රමේ නොදන්න නිසා මේක කවුරු හරි කරවනවා. මට මේ වද දෙනවා. අල්ලපු ගෙදර මිනිස්සු මට මේ ඌණියම් කරලා එතන අසෝලා මට මේම මේ මොනද කරලා කරවනවා ආදි වශයෙන් බුදුහාමුදුරුවෝ විතරයි කිව්වේ නෑ මම තේරම දන්නවා මම්මයි කරන්නේ මට විතරයි ඔක්කොම මම කරන බව දැනගෙන පිළිවෙලක් ගනුගනු දෙනුවක් ගොනුවක් තියෙන මට විතරයි කියලා ඕකටයි සරුවත් එක. අනික ඇත්තෝ හිතනවා නෑ මම ඇවිදිනකොට රූප පෙන්නවා. එතකොට පැකිලි රජුරංගේ නඩු තීන්දුව වගේ ඒ ගේ කඩා වැටෙන්න හේතුව මැටි අනපමනුෂයාගේ දෝෂේ. මැටි අනපමනුෂයා කියන නෑ නෑ මම මේක දෝෂයක් නෙවෙයි මම මේ කලේ හදපු මනුෂයාගේ කට ඇද වෙච්ච දෝෂේ. හටහද වෙච්ච මනුස්සයා කියනවා අනේ මගේ කුබල් කර්මාන්තේ දෝෂයක් නැහැ. එතනින් ලස්සන කාන්තාවක් ඒ වෙලාවේ මේ ගියා. ඒකේ දෝෂ නිසා කටහද වුණා. ඉතින් ලස්සන කාන්තාව කියනවා අනේ මේ මනුස්සයාට කලේ යද කරන්න මං කරුක් වැඩක් නෙවෙයි. මම මේ රත්තරන් බඩියක් අතට දාන්න ගියා. මේ මනුස්සයා ඒක දුන්නේ නැති නිසා මේ මනුස්සයාගේ දෝෂේ. ඉතින් මේ මනුස්සයා කියනවා අන්තිමට ඇත්ත තමයි මගේ දෝෂේ. නමුත් දඬුවමේ හැටියට බලනකොට ඇතාට පාඩුයි. මාව මරණයක මම කෙට්ටුයි අටකට විතරයි. ඒ නිසා මේ ඒ දෝෂේ සලකලා මහත කෙනෙක් මරන්නේ කියලා. උන්ගේ කතාව තමයි පුරාම දුවන්නේ. යම් කිසි කෙනෙක් දන්නවනම් ඇස්පිල්ලම් ගැහිමක්වත් මුන්නම දෙයක්වත් භාෂකින් තොරව සිදු වෙන්නේ නැහැ. වින්දනයකින් තොරව සිදු වෙන්නේ නැහැ කියලා කොච්චර සතිය පිහිටවන්න වෙයිද? කොච්චර සැලකිලිමත් වෙන්න වෙයිද? මේ ඉරියවන් ඉරියවකට හිතවිලි මාරු කරනවා. නැත්නම් ඉරියව් මාරු කරනවා. ඒ මොකද ඉඳගෙන ආස්වාද ප්‍රසආසයේ හිත තියාගෙන ඉඳ ගියත් ඒත් තමයි. එහෙමනම් අපි සක්මන් කරනකොට, ඉදිරියට වැඩ කරනකොට කොච්චර සැලකිලිමත් වෙන්න වෙයිද ඇතුළත බලන්න. මම දැන් මෙතන බලන්න. ඒකට අපි විපස්සනා කියනවා. බැලමට අපි කියනවා සතිය කියලා. අනේ සතියෙන් විපස්සනායෙන් බැලුවොත් කිසිම කෙනෙකුට බාහිරේ චෝදනා කරන්න දෙයක් නැහැ. මෙන්න මේකට සම්බන්ධ සිද්ධියක් හොඳ ලස්සනට මේ ස්පර්ශය පිළිබඳව හොඳ ගැඹුරක් පෙන්වලා දෙනවා. ඒක සඳහන් වෙනවා උදාන පාළියේ මුචලින්ද වර්ගයේ සර්වචනාංශය දවස්වල ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ ඒ උන්වහන්සේගේ මේ වගේ ගැඹුරු ධර්ම දේශනා කරලා ධර්ම සාකච්ඡා කරලා සංඝයා වහන්සේලා හරියටම තමන්ගේ හිත කොයි අංශයේද දුවන්නේ කායනුපස්සනාවේද මේ එහෙම නැත්නම් වේදනානුපස්සනාවේද ඇහිේද කනේද නාසයේද කියලා හොඳ සැලකිල්ලෙන් ඉරියා ඉරියාව පිළිබඳව ඉන්දිය සංවරය පිළිබඳව බයලජ්ජාව පිළිබඳව හොඳට හැසිරෙනකොට මනුෂ්‍යයන්ගේ ලොකු ප්‍රසාදයක් පහළ වුණා. සංඝයාගේ ප්‍රසාදේ පහළ වුණා Taman කෙරෙහි. පස්සද්ධි චෛතසිකය මනුෂ්‍යයන්ගෙත් පහළ වුණා. ඉතින් ඒ මනුෂ්‍ය නිතරම ඒ සිව්පසයෙන් සලකන්න පටන් ගත්තා. ඉතින් එතකොට මනුෂ්‍යයන්ගේ අවධානය මේ සංඝයාදියා යොමුනාට පස්සේ අනිවාර්යයෙන්ම අනිකුත් තීර්ථකයන් කෙරෙහි අවධානය අඩුවීමක් සිදු වෙනවා. ඒක ඉතින් ස්වභාවය. ඉතින් එතකොට මේ අන්‍ය තීර්ථ කියන්නේ විශාල ඊර්ෂ්‍යාවක් මතුවෙලා සංඝයාසලා දකින දකින තැන්වල කරන කරන දෙයට දොස් කියන්න පටන් ගත්තා. චෝදනා කරන්න පටන් ගත්තා. පරිසවචනෙන් බලින්න පටන් ගත්තා. මේ අහවල් හේතුව කියන්න බෑ. පේන්නේ ඉතින් කැරෙන දීගේ හේවණල්ලත් අදට වගේ සංඝයාංශලගේ සෑම දෙයක්ම ඇදේට පේන්න පටන් ගත්තා. නමුත් ඒක සංඝයාංශලා මේ චෝදනාවක් වශයෙන් බාරගත්තේ නෑ. මොකද කරපු වැරද්දක් නැති නිසා සරුවචනාංශයට ඇවිල්ලා චෝදනා කරා අවසරයි ස්වාමීන් වහන්සේ මේ පින්ඩපාතිවත් කරගන්න දෙයක් නැහැ හරියට කෙනහිලි, ගෙරවිලි, දෙඩවිලි, බැනිලි එනුම් බැලන්ස්. ඉතින් ඊට පස්සේ සරුවචනාංශේ මම දන්නවා මේ කාරණා මොකද්ද කියලා මම මොකද භාවනා කරන්න ඇත්තෝ තම තමන්ගේ වැඩක් කරගෙන ඉන්නකොට ඒ අන්‍ය විහිිතව දඟලන මනුස්සයන්ට පුදුමයක් ඒක. ඒ මනුස්සයට එහෙම කරලවත් කොට්ටේට ඔළුව තියාගෙන බුදියා ගන්න බැරුව ජීවත් වෙන්නේ මේ සංඝයාසලා කොහොමද මේ තමන් අත්දකින්න අරමුණම භාවනාවට නම් මේ විපස්සනා කරන්නේ කිය. ඉතින් ලාභ සත්කාරයෙන් පිළිනවා. ඉතින් ඒකෙදි තව කොටසක් එක ගිහි පිරිසක් ලාභ සත්කාර වශයෙන් සංඝයාට වැඩි වැඩියෙන් උපව කරනකොට මෙතෙක් කල් ලාභ සත්කාර ලැබපු ඇත්තෝ එතකොට ඊර්ෂ්‍යා ක්‍රෝධ නිසා නින්දහ නිග්‍රහ කරනවා ඉතින් මේක ස්වභාවයි. ඉතින් සරුවචනසේ මේක මතක් කරලා උන්වහන්සේ ඒ සංඝයාත මතක් කරන ඔන්න කෑ ගහන්න නැතුව පැත්ත කරලා නිකන් ඉඳ ගාමේ අරන්නේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවත්තනානෝ පරතෝ දහේයයි. මේ ගමේ හෝ වේවමල නගරේ හෝ ඉන්නකොට සැප දුක් දෙක උඹලා ස්පර්ශ කරනවා. ওই දෙකනේ දන්නේ. ඒ නිසා ගාමේ අරන්නේ සුඛ දුක්ඛ පුට්ටෝ ගමේ අරයෝ අරන්නේ වේවා ඒ සැප දුක් දෙක ස්පර්ශ කරන්නේ නේවත්තනානෝ පරතෝ දහේයයි. මේක තමා වශයෙන් හෝ අනුන් වශයෙන් ගන්න යන්න එපා. තමා වශයෙන් ගන්නවයි කියලා කියන්නේ මට බැන්නා, මට දොස් කිව්වා, මේ අක්කොච්චි මං, අවදි මං, අජිනි මං, අහාසි මේ කියලා මට බැන්නා, අක්කොච්චි මං, අවදි මං මට මෙහෙම මෙහෙම වචන කතා කරා, අජිනි මං මාව ජයගත්තා කියලා තමන් වශයෙන් ගන්නත් එපා. මේ වත්තන අනපරතෝ මේ මේක මේ අන්‍ය ජීවිතකන් විශ්ින් කරන ලද්දක් ඒක නිසා මේකෙන් සිද්ධ වෙන්නේ අපිට බැනුව අහන එක නෙමෙයි සංඝ සමාජයේ කෙලසෙනවා බුද්ධ ශාසනයට හොඳ නෑ කියලා ඒ නිකම් පිස්සු කතා කරන්න යන්නත් එපා. මේ වත්තනානෝ පරතෝ දහෙය. පුසන්ති පුස්සා උපදීන් පටිච්චේ. උඹලා බලාගෙන ඉල්ල ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ තණ්හාමාන දිට්ඨි නිසා. ඔතෙන්දී ඒ කොකිට වෙන සංඝයාටම ටොක්ක්ක් යනවා වාගේ පුසන්ති පස්සා උපදීන් පටිච්චේ. මේ ස්පර්ශය ස්පර්ශ කරන්නේ උපදීන් නිසා. උපදීන් කියන්නේ ඔබ ඔබලාගේ හිතේ තියෙන කෙලෙස් නිසා. නිරූපදීන් කියන පුසෙයියුම් පස්සා නිරූපදී වූ හිතක මොන ස්පර්ශයෙන්ද ස්පර්ශ කරන්නේ කියලා. නිරූපදීන් කියන පුසෙයියුම් පස්සා. සරුවෙන්ස් කියන මමත් පින්න පාදනවා මටත් බයිනවා මගේ නිරූපදී ගතිය නිසා සබ්බූපදී පටිනිස්සග්ග ගතිය නිසා මට ওই බැනු මට බැන්නා කියලා ප්‍රශ්නකුත් නැහැ මගේ ගෝලෙයින්ට බැන්නා කියලා ප්‍රශ්නකුත් නැහැ සාසනෙ පිළිවෙනවා කියලා ප්‍රශ්නකුත් නැහැ මට මොකද මම ළඟ උපදී නැති නිසා නිසා කරුණා කරලා තම තමන්ගේ උපදීන් ගැන බලා කියාගෙන ස්පර්ශය ස්පර්ශ නොකරන තැනට යන්නේ කියලා. ඔන්න ගැටේ ඉහෙන තැන. මේක ප්‍රසිද්ධියද කතා කරන්න අමාරුයි. ඒ මොකද ඔක්කොමලා හිතනවා මේ අහල පහල ලෝකේ නිවන් දැක්කට පස්සේ අපි හිමීට නිවන් යන් කියලා. ඒ නිසා ලෝකය හදන්න හදනවා. ලෝකේ ආකල්ප හදන්න හදනවා. එහෙම නැත්නම් ওই කියන සැප දුක් දෙක සමබර කරන්න හෝ මට සැප වැඩි කරගන්න උත්සාහ කරනවා. ඒ නැත්නම් අත්නා වශයෙන් හෝ පරතෝ වශයෙන් ඉතින් ඔය කල්පනා ප්‍රපංච කරනවා. අත්නා මාන මම බැනුම් අහන්න හොඳ නැහැ. මට බැනුම් આવොත් මම නික්ලේශී පුද්ගලයෙක් වශයෙන් ඉන්නේ. ඒ මිනිසුන්ට පෞ සිද්ධ වෙයි කියලා හෝ ඒක කල්පනා. එහෙම නැත්නම් අපි ඉන්න කීර්ති නාමයේ මේ මේ සේනගක් වශයෙන් බැනුම් අහන්නේ කොහොඳ නැහැ. මේක කරවන්නේ අතවලා ඒත්තන්ට එම නිසින්ින්ද පව කර ගන්න දෙන්න හොඳ නැහැ කියලා හෝ අනුන් වශයෙන් හෝ කල්පනා කරනවා. මේ තේරට බුදුහාරු පත්‍රයක් පාවිච්චි කරන උපදි කිය. ඒකට තේරෙටම කියන උපදි තණ්හා වශයෙන්, මාන වශයෙන්, ditthi වශයෙන්, Taman වශයෙන්, අනුන් වශයෙන් මොන දේ ගත්තත් එවැනි හිතට කෙලස් තෙතමනේ වදී. එතන තමයි ස්පර්ශය ස්පර්ශ කරන්නේ. වෙන විදිහට කියනවනම් චක්කුසෝත ඝාන ජීවා කාය මන කියන මේ හයේ මොකාද දුර්වලයා එතන තමයි පහස ලබන්නේ. වැඩියෙන්ම පහස ලබන්නේ අපේ ඇහැ. එහි තමයි කෙලෙස් ගොඩාක් උපදී. ඒ නිසා උගාක්ම සංවේදී, උගක්ම දුර්වල තැන තමයි ඇහැ. කනනාසය කය කිව්වාම කය තමයි ඒවා උගා කයට පහසක් ලබන්න ගොරෝසුම වෙන්න ඕනේ. පුංචි සියුම් දේවල් වලින් ඒක අල්ලන්නේ. මොකද පුංචි සියුම් අවස්ථාවේදී ඇහැ තරඟ කරලා දිනනවා. කනන තරඟ කරලා දිනනවා. නාසයේ දිව ඔක්කොම බැරි වෙලා ගොරෝසුම දෙයක් ආපු වෙලාවට තමයි කයට වදින්න නිසා සරුවචනාංශේ ඇස් දෙක తాවකාලිකව වහලා කන ගඳ නැහැ තැනකට ගිහිල්ලා නාසයෙන් ගඳ සුවඳ නැති සාමාන්‍ය වාතය ඇති තැනකට ගිහිල්ලා කටෙන් කතා නොකර රස නොබලා ඒකත් පෙන්සොන් ඇරලා මේ කයට හිත දාන්න කියනවා. ඒ විතරක් නෙවෙයි කය දුස්තරිත වචී දුස්චරිත කියන ගොරෝසු අකුසල කාරණා. සීලයෙන් ඔබ අතබලා සමාධියක් පිළිබඳ කටයුතු කිරීමට අවශ්‍ය සප්පාය කරුණු සලකලා මේ කායින්දේ දිහාවට හිත යොදලා බලන්නේ කියලා. ඒක නිසා යම් කිසි දෙයක් නිසා අත්නෝ වශයෙන් හෝ පරතෝ වශයෙන් යම් කිසි කෙනෙක් මේ දැවීමට දැවීමටපත් වෙනවා නම් ඒ පුද්ගලයාගේ තියෙන ඒ කෙලෙස් බරිත ගතිය. වෙන විදිහට කියනවා නම් ප්‍රපංච කරන ගතිය. තණ්හාමාන දිට්ඨිය වල ප්‍රකටතාවයයි මේකට තියෙන්නේ. ඒක නිසා යම් කිසි වෙලාවක පුසන්ති පස්සා උපදීන් පටිච්ච ස්පර්ශෝ උපදීන් හේතු උපදීන් නිසා ස්පර්ශ කරත් එතකොට අපිට දැන ගන්න වෙනවා මොනවාද මේ උපදී කියන්නේ කියලා. මේ උපදී කියන්නේ අපි අල්ල අල්ල බදා ගන්න දේවල්. සාමාන්‍ය භාවෝග සම්පatti. සබ්බූපදී පටිනිස්සග්ග කියලා සියලු උපදීන් අතහැර දැමීම කියනකොට අදහස් කරන්නේ ඒ කුඩා වූ හෝ වේවා මහත් වූ හෝ වේවා ඥාති පරිවර්තේ අතහරින. කුඩා වූ හෝ වේවා මහත් වූ වේවා භෝග පරිවර්තේ අතහරින. එතකොට අපි කියනවා අබිනිෂ්ක්‍මණය කරයි කියලා. ඒ අබිනිෂ්ක්‍මණය කළාත් ඒක මේ කාය විවේකයක් සඳහා විතරයි උදව් වෙන්නේ. චිත්ත විවේකයක් සඳහා උදව් වෙන්න නම් අපි නීවර ධර්ම ටික අතහරින්න වෙනවා. උපදි විවේකයක් සඳහා උපති විවේකයක් සඳහා අතාරින්න නම් පංච උපාදානස්කන්ධය අතාරින්න. ඒක තමයි අඩියෙම අපි අල්ලගෙන ඉන්නේ. එනිසා උපාදානස්කන්ධ තමයි මේ සාසනික වශයෙන් බලනකොට අපි නිතරම අල්ලගන්න දේ. මෙන්න උපාදී මේ උපාදාන මේ උපාදාන කරන තාක් මේක මමය මේක මගේය මේක මගේ ආත්මය කියන තාක්කල් අපට කවදාකවත් ස්පර්ශෝ ස්පර්ශ කිරීම නතර කරන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒ ස්පර්ශයන්ගේ සංසිඳීමක් සබ්බූපදි පටිනිස්සග්ගය සිදුවෙන්න අමාරුයි. නමුත් මේකට අපිට පුංචි කරගන්න පුළුවන් වෙයි කියන ලකුණක් තියෙනවා. ඒ ලකුණ ස්පර්ශ කරපුවාට මේ කතාවේදී මේ බුදුහාමර පෙන්වන්න දෙන තැන නැත්නම් මේ දරේ මරේ තියෙන්නේ කොතනද ගලේ මරේ තියෙන්නේ කොතනද කියලා එතෙන්ටම ගහපන් කියලා අපි මරේ බල්ල ගැහුවොත් විතරක් අර ගල උපුරන ගතියක් එනවනේ. අන්න වගේ මරේ බල්ල ගහන්න පුළුවන් තරක් තමයි මේ ආස්වාද ප්‍රසවාස කරගෙන යනකොට අපි හිතමු ඒ ඇහි කනේ නාසයේ දිවේ හිතේ හිතවිලි දුවන්නේ නැතුව වෙන විදිහට කියනවා නම් කාලයකට තුපුංචි වෙලාකට හෝ හිතවිලි වේදනා හද්ද නැතුව ආනපන හිත හිතයි කියලා. ආනපන හිත හිතලා අපි මේ දීර්ඝ හුස්ම දැකලා කෙටි හුස්ම දැකලා හුස්මේ මුලැමැදාක දැකලා හුස්ම සංසිඳුණයි කියලා හිතමු. ආසාද ප්‍රසාදේ හැපෙන තැන එනතන් කාය ප්‍රසාදය නොවැටහියන. වායෝ පොට්ටහප ධාතු වශයෙන් හිතුලේ හුලන්ඩල්ල සහ පිට වෙන හුලන්ඩල්ල දෙක වෙන් කරලා හඳුනා ගන්න බැරි තරම් සියුම් වෙනවා. එතකොට කාය විඥානේ මෙතන පහළ වේදෝ නොවේදෝ කියලා හිත මෙතන තියෙයිදෝ නොතියෙයිදෝ කියලා තැනකට එනවා. සාර්ථක වුණොත් මොකද්ද සාර්ථකුණයි කියලා කියන්නේ? කය නැත්නම් හැපෙන තැන ක්‍රමෙන් තුනී වේගන යන බව දැක්ක දැනගත්තා. ආශස් ප්‍රසවාස දෙකේ උලන්ඩලත් තුනී වෙනවා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් දැනගත්තා. ඒ වෙන්න වෙන්න වෙන්න හිත අල්ලන්නේ නැති ගතිය. ආශස් ප්‍රසවාසයේ නොහිචින ගතිය. දැනගත්තා ඒත් ඌලන් වදින්න තැනකට තැනකපත් වෙන පහන් දැල්ල වගේ මේකමයි හරි මේකමයි එන්න ඕනේ කියලා හොඳට ඉස්සරහට ගියයි කියලා හිතමු. එතකොට මේ යෝගාවචරයගේ කලින්ම සංසිඳෙලද ඇහ කන නාසය දිව මන සහිතයි. ඉදිරියට වෙලා තියුනේ කාය විඥානේ නැත්නම් කාය ප්‍රසාදේ නැත්නම් කාය පොට්ටබ්බ ධාතුවේ වායෝ කොටබ්බ ධාතුව කය හැපීම. මේ තුනමත් දැන් සංසිඳිලා. ආහන එතෙන්ට යනකොට මේ යෝගාවචරයා දැන ගන්නවා නම් දැක ගන්නවා නම් දැන් ඕනේ කයේ සංඥාවක් නැහැ. චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා, ගාහන ජීවා, මනෝ සම්පස්සජා වේදනා කලින්ම නැහැ. දැන් කයේ තිබුණු වින්දනයක් නැහැ. නැති වේගෙන යනකොට යෝගාචර දැනගන්න පුළුවන්. මෙතනදී තණ්හාමාන දිට්ඨි නැතුව මේක හරි මේකේ මම ගොඩක් වෙලා ඉන්න ඕනේ කියලා කිව්වොත් අන්න ස්පර්ශෝ ස්පර්ශ නොකර යනවා. පුසන්ති පස්සානේ උපදීන් පටිච්චය. මෙතන උපදීන් ඇති කරගන්න නැතුව හිටියොත් මේ මම නැති වුණාය, මගේ බව නැති වුණාය, ආත්මේ නැති වුණාය කියලා ඇස් දෙක අරලා කටපිට බලනවා හෝ ආශ්වාස ප්‍රශ්වාස නයි පිඹින්නාගේ පිඹින්න පටන් ගන්නවා හෝ නොකර මේක තමයි මේ ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැන මේ ස්පර්ශය නැවතත් ඕන ස්පර්ශ කරන්න නම් උපදීන් පහළ වෙන්න උපදීන් කියලා කියන්නේ තණ්හාමාන දිට්ඨි වශයෙන් බලන්න මම තණ්හාමාන දිට්ඨි වශයෙන් බලන්නේ නැතුව මේ සංසිඳිච්ච එක දිගටම සංසිඳුවාගෙන යන්න ඕනේ කියලා ගියොත් අන්න ඒක අපිට කියන්න පුළුවන් පූර්ණ ඒ ස්පර්ශෝ ස්පර්ශ නොකර නොකරන තැනට ගියා වුණා නොවුණාට සෑහෙන දුරට 150කට වැඩි යෝගාවචරයන්ට අත්දකින්න පුළුවන් තරම් ස්පර්ශය ස්පර්ශ නොකරත් මොනවද හම්බෙන ලකුණ? කොච්චර වෙලා හිටියද කියලා හොයාගන්න බැරි වෙනවා. හිත කොහෙද තිබ්බේ කියලාවත් හොයාගන්න බැරි වෙනවා. දේශයක් හෝ කාලයක් පිළිබඳව සංඥාව නැති මේ තමයි සක්කාය දිට්ඨිය කැඩෙන බවට මුල්ම ලකුණ. මම නෑ, මගේ නෑ, ආත්මේ නෑ. යම් කිසි කෙනෙක් මේ මාමය, මාගේය, ආත්මය කියන හැඟීමෙන්ම භාවනාවට බැසන මෙතනදී බය වෙනවා. කුලප්පු වෙනවා. හුස්ම ගන්න හදනවා. ශක උපදවනවා. මම ඉක්මනට ගිහිලා කර්මස්ථානාචාර්යවරයා හම්බෙන්න ඕනේ මේක කියන්න ඕනේ. මොකද මේ වෙලා තියෙන්නේ මට වැරදිලාද, පෙරදිලාද කියලා අපි අර කලින් මතක් කරගත්ත විදිහට අසත්පුරුෂ ගති පහල කරනවා. ඒ මොකද ඒ තරම්ම ඒ පුද්ගලයා සෑම සංසිද්ධියක් උපදි වලින් බලන නිසා ස්පර්ශෝ ස්පර්ශ නොකරනකොට තනි වුණා, කොටු වුණා, පාළු වුණා, රහෙන් කොටු වුණා, වෙන් වුණා වගේ ගතියක් එනවා. යම් කෙනෙක් අහලා තියෙනවනම් උපදීන් එළඹි නැති කල්ලි ස්පර්ශෝ ස්පර්ශ නොකරත් මේ ਸਰවචනතික ප්‍රකාශනය. අන්නේ බව දැනගෙන මයේ මේ උපදීන් අඩු වෙලා යන තන, ගෙවිලා යන තන, තුනී වෙලා යන තන, මේ නිවිතරණ වෙලා යන තන, විරංජනේ වෙලා යන තන, සබ්බූපති පටිනිස්සග්ග වෙන තනක් ආදී වශයෙන් සත්පුරුෂ ගතියක් පහළ වෙනවනේ. තණ්හා වාණ දිටි නැතුව පුදුමාකාර ඉස්සර තිබුණේ බය සැක සංකා ඒ වෙනුවට මේ උපදීන ස්පර්ශ උපදීන නැතුව ස්පර්ශ ස්පර්ශ නොකරන තනක් කියලා බාර ගත්තොත් ධම්ම විචයට වැටුණොත් පුදුමාකාර තරුණ ප්‍රීතියක් සමහරට හොඳ බලවත් ප්‍රීතියක් සමහරට පස්සද්ධිය සුඛේ පව පහළ මෙන්න මේ වෙනස වෙනතන් ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනට එනකොට කුලප්පු වෙලා කලබල වෙලා සැක පහල කරගෙන ආයෙත් ස්පර්ශය ස්පර්ශ කරවන්න පිඹින්න පටන් ගන්න එකක්. එනත ඉතින් ආවට පස්සේ මේක මට දිගට මෙහෙමම ඉඳ ලැබේවා. මේක මේ ස්පර්ශය ස්පර්ශ නොකරන තනක් උපදීන ඔක්කොම තුනී වෙන තනක් සබ්බෝපති පටිනිස්සග්ග තනක් කියලා. ඒකට මම පෝර දාන්න ඕනේ කියන එකයි අතර වෙනසට තමයි ওই ධම්මචක්ෂුෂය කියලා කියන්නේ. චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි ඒ නිසා මෙතෙන්ට යනකම් අරගෙන ගියාට මෙතෙන්ට ආවට පස්සේ මේ පුද්ගලයා ක්‍රියාත්මක වෙන හැටි සම්පූර්ණ අහන්න. කවම කවදාකවත් කිසිම කෙනෙක් මේකට නිසි ආකාරයෙන් උත්තර දෙන්නේ නැහැ. දෙන්න දන්නේ නැහැ. ඒ තරම්ම අපි තණ්හාමාන දිටි භරිතව ප්‍රපංච සහිතව උපදීන් සහිතව මේක සංසාරේ ගත කළේ. මුළු සංසාරෙම ස්පර්ශ දිගේ තමයි මේ අරගෙන ගියේ. නිසා ස්පර්ශ තුනී වේගෙන යනකොට අපිට පේන්නේ නැති වුණා, නැති බංගත්තාන වුණා, විනාශ වුණා කියලා. ඒ නිසායි දරුවචනය සඳහන් කරනවා මෙතනදී මේ යෝනිසෝමනස් කාර්ය පහළ වෙන්න නම් එනත සම්මාදීත්‍ය පහළ වෙන්න නම් භරතෝච ഘോഷෝ අජ්ජත්තං යෝනිසෝමනස් කාරෝ කියන මේ දෙක කල්යතෝප තියෙන්න. කල්යතෝ ලැබිලා තියෙන්න. පරතෝ ഘോഷය කියලා කියන්නේ සරුවත්න දේශනාව අහලා තියෙන්න ඕනේ පුසන්ති පස්සා උපදීන් පටිච්ච ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ උපදීන් නිසයි මොඩයිනේ අසපුරුසයිනේ මතක තියාගන්නilla කියන වචන තේරුම් ගන්න. යම් වෙලාවට ස්පර්ශ ස්පර්ශ කරන්නේ නැත්තම් මැරිලත් නැත්නම් කලන්ත වෙලත් නැත්නම් විසඤ්ඤ වෙලත් නැත්නම් අන්න තේරුම් ගන්න ඕනේ මේක මේ භාවනා ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. මේක තේරුම් ගන්න එක වෙනම දෙයක්. අගේ ආඩම්බරය දෙන එක වෙනම එකක්. අදහන එක වෙනම එකක්. කී සැරයක් අපිට ඔය මලයේ පණ ගන්න වෙයිද? ඉර පන්න ගන්න වෙයිද? කඩුල්ල පනින්න වෙයිද? හරි අවබෝධය. හරි ඥානෙ පහළ වෙයි. ඒක පහළ වෙන්න නම් මේ ස්පර්ශ කියන চৈতසිකේ තේරුම් ගන්න. ඇහැ කන දිවනාසේ එතකොටම මේ ස්පර්ශ ස්පර්ශ නොකරලා ගිහිල්ලා ඒ මොකද අපේ හිත තිබ්බේ කාය ප්‍රසාදි. දැන් කාය ප්‍රසාදේ තිබ්බ එකත් ගෙවා දානවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවා දාන්න දාන්න සත්පුරුෂ අදහස පහළ වෙනවනම් නිරුපදී අදහස පහළ වෙනවනම් අන්න සරුවචන්හන්සේ කියාව පාර හැටියට ස්පර්ශ ස්පර්ශ නොකර තැනට යනවා. ඉති මෙතෙන්ට යනකොට බොහෝම අර ශල්‍යගාරයට ගත්ත මේ ලෙඩා සීන ඇති කරලා දැන් මේ ඔපරේෂන් එක යන වෙලාව දොරවල් අරින්නවත් දොස්තර මාරු වෙන්නවක්වත් තේ එකක් බීලෙන්නවත් බෑ. සමහරට පැය 11 ඉන්නවා. මේ වෛද්‍යවරු මුඛවාඩම් බැඳගෙන හිටගත්ත හිටවන පැය 11 ඉන්න ඕනේ නිදා මේ සීනති කරගත්තට පස්සේ. සම්පූර්ණ ජීවිතය පිළිබඳව කියන්න ඕනේ. එතනින් ගියා මේ සීනති කරපු දොස්තර ඒ පැය 11ම එතනම ඉඳගෙන ඉන්න ඕනේ. යම් විදිහකට පැය 10 මාරෙන් සී ආවොත් ආයෙ පැය භාගයකට විතරක් සීනති කරන්න 10 11 තියදී 12 13 සීන ඇති කරන්න යන්නෙත් නැහැ. එතකොට මරණයට ඉඩ වෙනවා. හරියට ඒ කාලේ සීන ඇති කරගෙන ඉන්න ඕනේ. ඒ කාලය තුල දිගටම ඔපරේෂන් එක යන්න ඕනේ. අතරමැද අතමාරුවක් ගන්න බෑ. හුස්ම මේ මේ තේ බොන්න විවේක ගන්න බෑ. හුස්ම ටික විතරයි වැඩේ. ලෙඩත් ඒ වගේ විඳවන්න වෙන වෙදත් ඒ වගේ විඳවන්න වෙනවා. මේ විසඥ කරන දොස්තරත් විඳවන්න. බින්ද බින්දක නීත වෙනවා. ආනි වගේ තාම සංවේදී තනක් තමයි මේ තාම මේ <clears throat> රූප ලෝකේ වැඩක් කරන කතා කරත් මේ ආනාපානේ සංසිඳන බව දන්නවනම් අන්නේ ඒකට පොහොර දාලා ඒක දිගට පවත්නවා කියන එක පුදුමාකාර ප්‍රයත්නය. ඒ නිසා ස්පර්ශය පිළිබඳ තුන්වෙනි එක තමයි Taman ගත්ත ආයතනයේම ඉඳගෙන. වෙන විදිහට කියනවා නම් ආනාපානෙම ඉඳගෙන. එහි ආපු සංඥාව ක්‍රමයෙන් තුනී වෙගෙන එනකොට කලබල නොවී ඉන්න එකයි. සබ්බ පාපසා කරන සුම්මයිටි කියන එක. දාමාරුම දෙයි. භාවනාව නෙවෙයි. සංසන්දනාත්මකව මම මේ කතා කරන්නේ භාවනාව තමයි ලෝකේ අමාරු දේ. නමුත් මේ භාවනාවේදී හරියට මෙතෙන් දෙන්නකොට නිස්සද්ද වීම තමයි ඊටත් වැඩිය අමාරු දේ. ඒ නිසා උංගෝ භාවනා මධ්‍යස්ථානට ගියාම අවංකව භාවනා කරන විශේෂයෙන්ම නිවන අරමුණු කරන භාවනා කරන උගදෙන 60 70ක් මෙතෙන් ඇවිල්ලා තියෙනවා. ආවට පුසන්ති පස්සානි උපදීන් පටිච්ච කියන කාරණේ දන්නේ නැතුව උපදීන් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ කතංච භික්කවේ පහාන සංඥා ලේ ලෝකේ උපයුපාදාන අදිඨානාපිනේ අදිඨානාපි නිවේසානුසය තේ පජහන්තෝ න උපාදීයන්තෝ මේ උපය උපාදාන අදිඨාන අබිනිවේස අනුසය මෙන්න මෙව පිළිබඳව උපදි ගන්න එපා. මේ මගේ අදහසක්, මේ මගේ රුචිකත්වයක්, මේ මගේ කැක්කුම, මේ මගේ වේදනාව, මේකයි මගේ මේ විනෝදාංශේ රුචිය ආදි වශයෙන් මේ විශාල බරමල්ලක් අරගෙනත් මේ ගමනට පෙරමිලා තියෙන්නේ. මත රුචියට මන අපේ දෘෂ්ටියට විරසක ගියොත් අපි බොහොම කුපිත වෙනවා. නින්දට වැටෙනවා. එපා වෙනවා. අපේ රුචියට තියෙනවනේ කටත් අරගෙන පැය ගණන් ඉඳගෙන විඳින්න තමයි අපිට ශක්තියක් එනවා. ඒ වගේ තමයි ආනාපාන තුන්දරට ගොරෝසු පේන තාක් ගන්න හරි හොඳයි. භාවනාවට කමඨාන් සුද්ධ කරන්න පැනගෙන ඉන්නේ. ආනාපාන තුනී වෙච්ච වෙලාව විස්තර කරන්න ගියාම එන්නේත් නැහැ. කමඨාන් සුද්ධ කරන්නේ මොනවා කරන්නේ? හැමදාම ගිහිල්ලා එකමයි කියන්න තියෙන්නේ. කමඨාන් සුද්ධ කරන්න එන්නේත් නැහැ. ඒ තරමටම මේ පුසන්ති පස්සා උපදීන් පටිච්ච කියන මේ උපදී පිළිබඳව ප්‍රශ්නේ දාන්නේ. නිසා භාවනා වැරදිච්ච තැන්, ගොරෝසු තැන්, නොම පිටපිය තැන් හරියට කතා කරන්න. මේ භාවනාව හරි ගිහිල්ලා ඒක තුනී වීගෙන එනකොට අසත්පුරුෂකම් කරනවා. ඉතින් ඒකට භාවනා බන්ධස්ථාන හිතියත් හොඳ ගුරුවරයෙක් හම්බුනත් හොඳ නිස්සද්ද පරිසර හම්බුනත් ඉදිරියට යන්න බෑ. ඒක නිසා මෙතන මේ කියන අවබෝධය මොකද්ද? ඒ භාවනාව හරියනකොට තණ්හා මාන දිට්ටි සහිතව මේක දිහා බැලීමයි තණ්හා මාන දිට්ටි රහිතව බැලීම ප්‍රපංච සහිතව බැලීම ප්‍රපංච රහිතව බැලීම මම මාගේ ආත්ම ස්වરૂපයෙන් බැලීම සහ මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන සැලකිල්ලෙන් බැලීම කියන වෙනස ඉතා වැදගත් එහෙම නැතුව මේක බලන්න ඉස්සෙල්ලා මේ ආස්වාදය අනිත්‍යයි දුක්ඛය අනාත්මයි ප්‍රසවාසය අනිත්‍යයි දුක්ඛය අනාත්මයි ඇහ අනිත්‍යයි දුක්ඛය අනාත්මයි කන අනිත්‍යයි දුක්ඛය අනාත්මයි කියලා කියන එක නෙවෙයි ඒකෙන් ඇත්තට වෙන්නේ මොකද්ද කියන්න පටන් අරගත්තොත් ඇත්තටම භාවනාවෙන් එතෙන්න ගිහිල්ලාද එනත්තම් හිත විචින් තත්ත්වගත වීමක් වෙලා තියෙනවද කියලා හොයාගන්නත් බැරුව පටලවිලක් කරනවා. පටලවිල්ල වෙන්නේ ගුරුවරයාට විතරක් නෙවෙයි ගෝලයාට ගෝලයාට විතරක් නෙවෙයි ගුරුවරයාට කියනවා. නමුත් භාවනාවෙන් එතෙන් යනකොට මේ උපදීන් තුනී වෙනකොට ස්පර්ශ ස්පර්ශ නොකරනකොට තණ්හාවකේ මානෙකින් දුට්ටියකින් තොරව ඒකට හොඳට හිත දීගෙන ඉඳනනම් ලොකු ජීවිත පරිත්‍යාගයක් ඕන. ලොකු ධර්ම අවබෝධයක් ඕනේ. අන්නේ අවබෝධය තමයි මෙතෙන්දී තාමත් වැදගත් වෙන්නේ. ඉතින් අරුවචනාංශ කියනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවත්තනානෝ පරතෝ දහේය. මේ ගමේ නගරේ ඉන්නකොට අරඤ්ඤේ ඉන්නකොට සැප දුක දෙකෙන් ස්පර්ශ කරන ලද්දේ තමා වශයෙන් ආනන් වශයෙන් කල්පනා කරන්න යන්න එපා. එතකොට අනිවාර්යයෙන් උපදීන් වෙනවා. උපදේශුව කුසන්තිපස්සා උපදීන් පටිච්චය. සියලු ස්පර්ශ ස්පර්ශ කරන්නේ උපදීන් නිසා. එතකොට අර ආස්වාද ප්‍රසවාස සංසිද්ධ අවස්ථාව කියලා කියන්නේ කලින්ම පිළිහිටපු සීලේ වැඩ. සතිය වැඩ. සමාධිය වැඩ. එතකොට අර හතර ಜಾති ක්ලේශයන් එහෙම නැත්නම් වීර්ය හතර ප්‍රධාන වීර්ය උපන්නා වූ කෙලෙස් සියල්ලම දුර වෙලා හිටේ. මත්තර කෙලෙස් උපදින්නෙත් නැහැ. නූපන් කුසල් ඉපදවීමේ සම්පූර්ණ ශක්තිය තියෙනවා. මොකද නූපන් කුසල් කියලා කියන්නේ මත්ති මත්තේ කියන විපස්සනා ඥාන පහළ වෙන්න තියෙනවා. උපන්නා වූ කෙලෙස් කුසල භාවය පවතිනවා. සතිය පවතින සමාධිය පවතින. මේක නඩත්තු කරනවා කිව්වා. උපේනාට වැඩි අමාරුයි ආරක්ෂා. උත්ථාන සම්පදාට වැඩි අමාරුයි ආරක්ෂා සම්පදා. මේක දන්නවනම් මේ කොච්චර විචිත්‍ර අවස්ථාවක්ද කොච්චර වටිනා දෙයක්ද කියලා ඒ යෝගාවචරයා කිසිසේත්ම සැකපොදවන්නේ නැහැ. කිසිසේත්ම කලකොල වෙන්නේ අනේ මට මෙහෙම තවත් විනාඩියක් තවත් විනාඩි 10ක් 15ක් පැයක් දෙකක් දිගට ඉඳ ඉඳ ඉඳ ඉඳ දිගටම ස්පර්ශ ස්පර්ශ නොකරන තැනකට යනකොට මොක තමයි සබ්බෝපති පටිනිස්සග්ගෝ තණ්හකයෝ විරාගෝ නිරෝධෝ තණ්හාව ක්ෂය වීම සිදු වෙනවා රාගේ විරාග බවටපත් වෙනවා තණ්හකයෝ විරාගෝ නිරෝධෝ නිරෝධයපත් නිරෝධයටපත් වෙනවා නිරුද්ධ වීමක් සිදු වෙනවා ඇඟට දැනෙන්නේ ඇඟට දැනෙන්නේ මොකද්ද ස්පර්ශය ස්පර්ශ කරන්නේ හොඳට මනදී ඉඳ ගිහිල්ලක් නැහැ ක්ලාන්ත වෙලත් නැහැ විසංජ වෙලත් නැහැ නසඤ්ඤ සංඤී නෝපියා සංඤී නවිසඤ්ඤ සංඤී නවිභූත සංඤී ඒ සීල තත්ත්වයන්ගේ සංඥාව කීකරු වෙලා තියෙනවා උපදීන් නැති වෙලා තියෙනවා ස්පර්ශ ස්පර්ශ නොකර ඉනවා ඔන්න තේරෙන්න පටන් ගන්නවා මමයා නැති හැටි මගේ නොවන හැටි ආත්මයක් නොවේ ප්‍රශ්නයක් තියා බලන්නට කිව්වහම අත්‍යජත්ත වශයෙන් බහිද්ධා වශයෙන් වෙනසක් නැහැ. ඇහි කනේ දිවේ නාසයේ කයේ කියලා කොටු වීමක් පටු වීමක් නැහැ. පූර්ණ ආත්මය තුලින් තමයි මේ අත්දැකීම ලබන්නේ. පූර්ණත්වයේ තුලින්. දෙන්න බෑ කාටවත්. ඒ චිත්තක්ෂණේ චිත්තක්ෂණයට මාරු කරන්නත් බෑ. ආන ඒක දිගේ ඉන්න පටන් අරගත්තොත් තමයි ඔන්න බුද්ධ ආදී උත්තරමන් ආසලා ආර්ය විවහාරයෙන් කතා කරන්නේ කොහොමද? ආර්ය විවහාරයෙන් ලෝකේ බලන්නේ කොහොමද? යෝනිසමනිකාරයෙන් බලන්නේ කොහොමද? සම්මිය දෘෂ්ටි කියන්නේ මොකද්ද කියලා ඔන්න තේරෙන්න බලන්න. කවදාකවත් ඔක පොතකින් දෙන්න පුළුවන් වෙයි. කවදාකවත් ඔක තර්ක කරලා ගන්න පුළුවන් වෙයි. කවදාකවත් ගුරුවරයා ගාව තිබ්බට ඔක ණයට හොරෙන් ගන්න පුළුවන් වෙයි. කවදාවත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා පින් කරාට ඔක හරියයිද? නෑ. හුඟක් වෙලාට අපි ළඟට එනවා බාර ගන්න ලෑස්ති නැහැ. අපි මොනවදෝ ඉල්ලනවා නිවන කියලා මේ රත්තරන් වලින් හදාපු පුරයක්. නැත්තම් උඩට යන්න ඉනිමගක්. එනතන් දිබ්බ චක්කෝ දිබ්බ දෝත කියලා මොනවදෝ ඉල්ලනවා. ඔය ඉල්ලන සාකල් හම්බෙන්නේ මොකද්ද? උපදි විතරයි. ඒතකොට ස්පර්ශය ස්පර්ශ කරනවා. ඒ තාකල් අපි විපස්සනා සුදුසුවක් වෙන්නේ. ඒ නිසා මෙන්න මේ අවස්ථාවේදී ඒ පුද්ගලයාට අවශ්‍ය කරන්නා වූ මේ අවබෝධය ඉතාමත් වැදගත් වෙනවා. මේක හරියට මේ හීනෙකට අවදි වෙන්න වගේ වැඩක්. අපි හීන දකින්නකොට පූර්ණ මේ චක්‍රවර්ති ලෝකයක අපි ගත කරන්නේ. අපිට ඕනේ ඕනේ දේ හිට වෙනවා. ඥාන විනිවිද කරන්න පුළුවන් වස්තු අද්‍රව්‍ය ද්‍රව්‍යපත් කරන්න පුළුවන් අද්‍රව්‍ය අද්‍රව්‍යපාටපත් කරන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන්. ආහනේ හිණට අවදි වෙනවා කියන එක ලේසි නෑ. මේ උපදි කියන එව්වා ඒ වාගේම තමයි ඒ හීන ලෝකෙදී අපි හීන බදා ගන්න. චිත්‍රපටි ලෝකෙදී චිත්‍රපටි බදා ගන්න. මත්විච්ච ලෝකෙදී මත්විච්ච දේ බදා ගන්න. ඒව උපදී බව දන්නේ නැහැ. අනිත් පුද්ගලයා වෙන දෙයක් බදාගත්තොත් මේ පුද්ගලයා යත් එක්ක රණ්ඩු කරනවා. ඊයේ බදාගත්ත දේ අද බදා ගන්න තැනකොට අපි ඊයේත් එක තන්ත්‍රහ කරනවා. Taman එකම වෛර කරගන්න. ඒක සේරම නිකන් හීනේදී දකපු දෙයක් වාගේ කියලා කල්පනා කරනවනම් මොනවටද මේ රණ්ඩු? මොනවද කලහ? මොනවද විවාද? මොනවද පේසුඤ්ඤ? මොනවද තුවන්තුවක්? මේ සේරම මේ උපදි ටිකක්. ඒ උපදි නිසාමයි ඒ අත ඒ අල්ලගත්ත උපදීන් වල හැටියට ස්පර්ශය ස්පර්ශ කරනවා. ඒ එකම සිද්ධිය දෙන්නේ උපදි જાති දෙකකින් බැලුවොත් ස්පර්ශය දෙකක් ලබනවා. ඉතින් ඒ දෙන්න රණ්ඩු කරනවා. මම දැක්කේ මේ පැත්ත, උඹ දැක්කේ මේ පැත්ත එකම දේ. කාසිය දෙපැත්ත දැකපුවම රණ්ඩු කරනවා. ඇතුළතත් ප්‍රශ්න ඇති වෙනවා. ඒක නිසා යම් වෙලාවක මේ ස්පර්ශිතයිතිකේ හොඳට අපිට තේරුම් කරගන්න පුළුවන් වුණොත් අපිට තේරෙන පටන් ගන්නවා කියන සම්පත්තිය කියන්නේ මොකක්ද කියලා. හැම දෙයකටම තියෙන ආවස්තික වටිනාකමක් විතරයි ඒකේ නිෂ්ඨා වශයෙන් ඒකටම ආවේනික වූ කිසිම වටිනාකමක් ලෝකේ නැහැ. ඒ වගේ තියෙන ශූන්‍යතාවයක් සංසන්දනාත්මක ශූන්‍ය භාවයක් තියෙන අවස්ථාවේ හැටියට අර හිත ගියතන ආදර රජමාලිගාව සෑදී වාගේ පුදුමාකාර වටිනාකමක් හම් වෙන පොඩි ළමයි සෙල්ලංගේ වල හදපුවාම ඒ සෙල්ලංගෙට රජුරෝ මාලිගාවට සලකන වැඩි සලකනවා. ගිරකඩනොත් බින්දොත් එහෙම අඬා වැටෙනවා. නම් ਸਰවඥයන් සඳහන් කරනවා ඒ දරුව සෙල්ලං කලිවරලා යනකොට වෙන දෙයකට යන්න ඉස්සලා ඒ දරුව විශ්ීමල සෙල්ලංගවල කඩලා දාලා යනවා. ඒ වගේ තමයි අපි වෙලාවක බදාගත්ත උපදී තව වෙලාවක පාගනවා. යටපත් වෙන නමුත් ඒ බදාගත්ත වෙලාවට නම් අම්මා මෝ නැතුව බැනගන්න. අම්මා මුත්තා කිව්වත් නොවන තරමට යනවා. මෙන්න මේ විහිළුව තේරෙන පටන් අරගන්න ස්පර්ශා පිළිබඳව ක්ෂණ සම්පත්‍ය වශයෙන් තේරුම් අරගත්තොත් මේ හීන ලෝකයක් මෙතන තියෙනවා. අවදි වෙච්ච වෙලාවට කියලා අපි හිතුවට හීනෙන් අවදි වුණායි කියලා අවදි වෙන්නේ ඇත්ත ලෝකයකට නෙවෙයි. එහෙමනම් බුදුහාමුදුරුවෝ කියලා අලුතෙන් බුද්ධත්වයක් ප්‍රබුද්ධත්වයක් ඕනේ. උන්වහන්සේ මේ ඇත්ත ලෝකෙත් තියෙන මේ හීන ස්වරූපය දැකම නිසා තමයි අන්ධ භූත භාවයක් මේ ලෝකේ තේරුම් අරගෙන තේරහා කරන්න පටන් අරගත්තේ. ඒ නිසා අර වගේ හරියට ආයතන හයෙන් එක ආයතනයකට අල්ලාගෙන ඒ ආයතනෙත් හරියට හැපෙන දනේ වායෝ ධාතුව විතරක්ම අල්ලාගෙන ඒකේ ස්පර්ශයේ ඒකේ සංඥාව අරගෙන ඒකම ගෙවා දමමි. ඒ මතුමැත්තේ උපදී නැති නොකර ගැනීම කියනා වූ තීක්ෂණ සියුම් සමීකරණය තුලින් හැර සංකීර්ණ දෙයකින් හෝ එකවර දෙක තුනක් අල්ලා ගැනීම බොහෝම අමාරුයි මේක තේරුම් ගන්න. ඒකට හේතුව මොකද මේ දේ හරියටම ගිහිල්ලා මෙතෙන් ගියත් තේරුම් ගන්න නැති ඇත්තෝ බහුතරයි. නමුත් මේ ධර්ම දේශනා කරන සාකච්ඡා කරනකොට හොඳට හිතලා බැලුවොත් අර සරුවචනසේ කිව්වා වගේ ගාමී ආරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ටෝ නේවත්තනානෝ පරතෝ දහෙය මේ ගෙවල් දොරවල් රණ්ඩු සරුවල් වෙච්චාම ආත්‍යාත්මික වශයෙන් හෝ බාහිර වශයෙන් ගන්න එපා. ඒව ගන්නේ පුසන්ති පුස්සා උපදින් පටිච්ච කියන කාරණා කරගත්තට පස්සේ තමන්ට තේරෙන පටන් ගන්නවා කණ්ණාඩියේ මූණ බල්ලා විලවා කණ්ණාඩියට විරිට්ටවුවට ඌ අල්ලගන්න හැදුවට ඌ දන්නේ නැත්තම් මේ මාවමයි පේන්නේ කියලා බලාන ඉන්න අපටත් hina යනවා ඒක තමයි සර්වඥාන්සේ ලෝකෙදියා බලනකොට උන්වහන්සේට පේන දර්ශනය නිසා අපි උත්සාහ කරන්න ඕනේ අපි සරුවත් ශා วก යෝ වෙන්න නම් මේ පුසන්ති පුස්සා ස්පර්ශ ස්පර්ශ කරනකොටම මෙතන කොහෙද තණ්හාව තියෙන කොහෙද මානෙ තියෙන කොහෙද දෘෂ්ටිය තියෙන කොහෙද උපදිය තියෙන්නේ කියලා අල්ලගන්න බැලුවොත් හැම දුකක් තුළම පුදුම මිහිරියාවක් තියෙනවා. හැම ස්පර්ශයක් තුළම හැම මිහිරියාවක් තියෙනවා. ඒ නිසා එකම චිත්තක්ෂණයක්වත් නැහැ සතර සතිපට්ඨානෙන් තොර. දවසේ හැම ඉරියව්වකම හැම චිත්තක්ෂණයකම හතර ඉරියව්වෙමත් මේක පුරුදු කරන්න පුළුවන් නමුත් අපි ඒක පිළියෙම කරන්නේ පරියන්කේ. ඉතින් මේ පරියන්කේ ලැබෙන දැනුම එදිනදා වැඩවලට යොදා ගන්නටයි මේ ධර්ම කොටසක් ඉදිරිපත් කළේ. සියලු දෙනාටම තම තමන්ගේ තියෙන අත්දැකීම් මූල ධර්ම දැනුවට මේකත් එකතු කරගෙන තමන් ලැබෙන මේ පුසන්තිය ස්පර්ශ ස්පර්ශ නොකරන චිත්තක්ෂණේ මුළු දවස පුරාම මුළු ජීවිතේ පුරාම ගත කරලා උපදීන් සබ්බූපතිපටි නිසක තත්වයට යන්ට මේ ධර්ම කොටාසයක් අත්තරක් බවටපත් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත් ධර්ම දේශනාව මෙතෙන් නැතර කරන්න බලාපොරොත්තු වෙනවා ලබාගත් දැකපු ස්වල්ප වේලාවක් අතුතර කාලයකට වෙලා තියෙන ධර්ම දේශනාව සඳහා මේ දේශනාව ආරම්භ සමාප්ත කරගන්න ඉස්සෙල්ලා මේ පිළිබඳව කීයතු කළ යුතු දෙයක් අදහස් කළ යුතු අදහසක් තියෙනවා මේකට කියලා නැත්තම් අපි සාර්ථක දුක දිගට පෙන්නන්නේ නොපෙන පේනාට පෙන්වීමේ අපේ කටයුතු සමාප්ත කරන්න කියලා මම යෝජනා කරනවා. මම ස්පර්ශය ස්පර්ශ වෙනකන් වෙනස්කම් සඳහන් කරලා යෝජනා කළේ එතන ස්පර්ශය කියන්නේ මොකද්ද ස්පර්ශ කරනවා කියන්නේ ස්පර්ශය ස්පර්ශ කරන ස්පර්ශෝ කියනවා නම් තින්න සංගති අසෝ අර තුන තියෙනවා කය තියෙනෝනේ වායෝ ධාතු වායෝ පොට්ටප්ප ධාතු තියෙන හිත කයට යන්නේ මේක පස්සේ කියනවා ඉතින් ඒක විඳින්න ඕනේ ඒක විඳින්න ඕනේ ඒක දැනගන්න ඕනේ එතකොට අතන එක්කෝ අර තුන නැති වෙනවා. එහෙම නැත්නම් ඒක ඒ ස්පර්ශ කරන්නේ නැහැ. එතෙන් හිත යන්නේ නැහැ. ඒක සියුම් වැඩි, හිත ගොරෝසු වැඩි නම් අහුවෙන්නේ නැහැ කියලා නිකන් එන නිසා ස්පර්ශ තියෙනවා. ස්පර්ශ කරන්නේ කිව්වොත්. ඒක තමයි ක්‍රමයෙන් පච කරගෙන පච කරන යන්නේ. මුලදී හොඳට පේන ආස්වාස වාර ප්‍රස්වාස වාර ස්පර්ශ පේන. එතකොට තුන නැති වුණා. මෙන්න මේකයි මම ස්පර්ශ කරන්නේ. මම මෙතන මෙනෙහි කරන හිත මෙහෙමයි දකින්න අරමුණ මෙහෙමයි කියලා පේනවා. නමුත් දෙකම එන්නේ එන්නේ එන්නේ තුනී වෙන තුනී වෙන යනකොට තැනකදී මල පණිනවා. ඒක අහුවෙන්නේ නැහැ. නැත්තම් අහුවෙන එකන බලාගෙන ඉන්න එකන ඒක නිින්ද ගියා වගේ ක්ලාන්ත වුණා වගේ ස්පර්ශ කරන්නේ නැතුව යනවා. අන්නේක හිමීට මේ ක්‍රමයේ යන්නේ නැසකට ඕන තැනක නතර කරලා බලන්න පුළුවන්. ලොකු කරලා බලන්න පුළුවන්. ආපහු ඇක්ෂන් රීප්ලේ දාලා බලන්න. බලනකොට බලනකොට පේනවා මේක තමයි භාවනා ජීවිතේ පළවෙනිම සුදුසුකම. ස්පර්ශ ස්පර්ශ නොකරන්නේ බුදුහාඳුරෝ කියන වේදනාව උපදී නැතිට 100%ක්ම මේ ඒක තමයි කෙරීගෙන යන්නේ. ඉතින් උපදීන අඩුවේගෙන යනකොට කලබල වෙන්නේ අර කුමාර සප වෙනපු සන්නාමාන දිට්ඨිවල වැඩිච්ච පරිසරයක ඉන්න කෙනාට තමයි. ඉතින් ආයතනේ කලබල වෙනවා. පරිශ්‍රණය දිගට ගෙන යන තරම් ආත්ම ශක්තියක් නැහැ, ධෛර්යයක් නැහැ. ගුරුවරට මේක කියන්න ඕනේ කියලා හිත දෙන්නේ නැහැ. එයා හිතන්නේ වැරදිලා. මොකද යාට හරියනවා කියලා කියන්නේ සන්නාමාන දිට්ඨියනේ. ඒ නිසා එතෙන්දි ලොකු කප්පකිරීමක් ඕනේ. ලොකු මේ අනිෂ්ඨාන ශක්තියක යන්න ඕනේ මේක ආවට ගියාර කරන්න බෑ මුළු හදින්ම කරන්න. වැදගත් දේ වැදගත් දේ විදිහට සලකන්න ඉගෙන ගන්න. කවුරක් අත්න අත්දැකීම නැති නමුත් ඒක අවියට ඒක ගුණ කර ගැනීම තමයි අපි දේශනාවක් මාර්ගයෙන් සාකච්ඡාවක් මාර්ගයෙන් ප්‍රශ්න කිරීම මාර්ගයෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ. නොවුණයි කියලා බය වෙන දෙයක්වත් නැහැ. නැවත නැවතත් උත්සාහ කිරීමෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ කවදා. කවදා දිනුවොත් හරි. නැත්තම් ඉතින් හරි නැහැ කියලා කියන්නේ. ඒක දෝෂයක් නෙමෙයි. ඒක වැරද්දක් නෙමෙයි. නමුත් මේ ගැලවුමක් නැහැ. තේරුම් ගන්න ගැලවුමක් නැහැ. නිසා අපි ඒ මතුමත් මැරණ එක වටිනවා. අද ස්පර්ශය පහළෙන් උපදීන නිසා කියන්නේ උපදීන හේතු කොටක උපදීනගේ බලපෑමක් තියෙනවා කියන ස්පර්ශය ඒක ස්පර්ශ නිසා වේදනාවක් පහළ වෙනවා. ඒතකොට වේදනාවට අනිවාර්යෙන් සැප දුක බෙදෙන්න අපේ තියෙනවා තණ්හා මාර්ගික හේතු නේ. කොහොමද? දස්කල් වලට නෑ. දස්කල් වලට සැප දුක් නෑ. මොකද හේතුව ඒකේ චේතනා නෑ. තණ්හා මානදික නෑ. අපේ උපදීන අපි අල්ලගන්නෙම මේ තණ්හා මානදික නිසා උපදී කියලා කියන්නේ මේ දේවල් අල්ලාගත්තේ දේවල් තණ්හාවෙන් මානෙන් දෘෂ්ටියෙන් අල්ලනවා කියන එක තමයි. දැක්වීම දෙවියන් පින්දී දේන පින්නතල පින්දී චාරිත්‍රාංග විශේෂකල අපේ දේශනා ශ්‍රවණ වාරේ සමාප්ත කරනවා. එතාවතාජනම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti හිතියා. එතාවතාජනම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti හිතියා. එත්තාසාචනම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතම් සාක්ඛියේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාරත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මෛත්‍තිකා පුඤ්ඤං සම්මනෝදිත්වා තිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ පුඤ්ඤ කම්මේන මාමි පාද සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිපාන පත්තිය මිනා පුඤ්ඤ කම්මේන මාමි පාද සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිපාන පත්තිය මිනා පුඤ්ඤ කම්මේන මාමි පාද සමාදමෝ සතං සමාදමෝ හෝතු to